නැයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා අපි පුරුදු පරිදි ලිපි ලිඛිත ප්‍රශ්න මතින් වැඩපිළිවෙල පටන් අරගෙන යනවා කරගෙන යනවා කාට හරි අතර වාරයේදී ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සභාගත කරන්නයි කියලා ඒකටත් ආරාධනා පූර්වකව ඒ සඳහා ඉදිරිපත් කළ තියෙන මයික්‍රොස්කෝප් මයික් එක පාවිච්චි කරන්න. එතකොට පටිගත කිරීමේ වැඩ පිළිවෙල පහසුවක් තියෙනවා. මම මේ ඉදිරිපත් ලිඛිත තියෙන ප්‍රශ්න අරවින්දට ඉදිරිපත් කරනවා සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ක්ලේශකාම මතු වූ විට ඒ දෙස බලාගෙන සිටීමද මෙනෙහි කිරීමද කළ යුත්තේ කියා පහදා දෙන්න සුවපත් වේවා. ඒකට පොදුවිත් ඒකට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ ක්ලේශකාමී කියලා තමයි අඳුනාගන්නේ මොකද්ද කියන එක. කොහොමද මොන ස්වරූපෙද මතුවෙනවා කියන එක මතිමුත් ඒකට ගත යුතු පිළියෙලම ප්‍රතිකාරය වෙනස් වෙනවා. මේ සඳහා ක්‍රම තුනක් තියෙනවා. සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, ප්‍රඥා ශික්ෂාවෙන් සීල ශික්ෂාවේදී ක්ලේශකාම මතුවෙන කෙනා ඒ ක්ලේශකාම මතුවෙන තැන් වලින් අයින් වෙලා සීලතුන් සමග සීලයකට සුදුසු ස්ථානගත වීමෙන් නැත්නම් කායිකව ක්ලේශ වස්තුන්ගේ වෙන්වීම කාය වචන දෙක හික්ම ගැනීමට වැටෙනවා. ඊගාවට සමාධි ශික්ෂාවේදී මේක කාමච්ඡන්දේන අසුභ භාවනා වැඩිවීමෙන් කාමච්ඡන්දෙන් හිත ටිකක් මාරු කර ගන්න පුළුවන්. ක්ලේශය මත වෙන ද්වේෂී ස්වරූපෙන් නම් මෛත්‍රී භාවනාවෙන් කරන්න පුළුවන්. නමුත් මේ ක්‍රම දෙකකින් එකකින්වත් ස්ථිර වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිකන් తాවකාලිකව මතුවෙන එක තලාවබන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ විපස්සනා වශයෙන් අතරම අරදිකෙන් සාර්ථක වෙච්ච විනිකොට තමයි විපස්සනා ක්‍රමය අත්දා බලන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. යාට පුළුවන් ඒ සීලෙන් නඩත්තු කර ගන්න පුළුවන් ආණ්ඩු මට්ටු කර ගන්න පුළුවන් ආම්බම් කර ගන්න පුළුවන් ආදී කරලා සමාධියමුත් අදාළ කෙලෙසි මේකයි කියලා දැනගෙන ඒකට ප්‍රතිනිධිය වෙන අදාළ ආරක්ෂක භාවනාවක් කරලා ඒ උපකරණේ ළඟ තියේදී ඒ උපකරණ පිළිබඳව වශී භාවයේ තියේදී ඒ ක්ලේශයට එන්න ඇරලා මේ ක්ලේශේ නැති තැන ඉඳලා ක්ලේශේ මතුවෙච්ච තැන මේ දැන් ඒ ක්ලේශේ වැඩ කරන හැටි මේ ක්ලේශේ නැති වෙන හැටි කියලා මිනේ කිරීම කරන්නත් පුළුවන්. ඒක තමයි සාමාන්‍ය සත්‍යපත්තහන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ පොදුවේ උත්තර දෙනකොට කියන්න තියෙන්නේ මේ වගේ ක්ලේශකාමයට ක්‍රම තුනක් තියෙනවා. ඊට පස්සේ මතුවෙන ක්ලේශයේ හැටියට සමත උපක්‍රමය වෙනස් වෙනවා. විපස්සනා උපක්‍රමයක් වෙලාව හැටියට හදලා ගන්න ඕනේ. ඒක නිසා මේ ක්‍රම දෙකම ප්‍රශ්නේ සඳහන් කරලා තියෙන විදිහට ක්‍රම දෙකම පාවිච්චි කරන්න ඕනේ මතුවෙන ක්ලේශයේ තියෙන තීව්‍රතාවය. ගාක් බරපතල එකක් නම් උපකරණ ඔක්කොම පාවිච්චි කරන්න වෙනවා. යන්තම් ඇවිල්ලා යන එකක් නම් සමාට විනී කිරීම බන්ටින් පුළුවන්. නිතර නිතර එන එකක් නම් අර විජේ සමත උපක්‍රමයක් ඒ කියන්නේ චතුරාර්යක භාවනා වල තියෙන උපක්‍රමයක් වදා කරන්න වෙනවා. ඒ නිසා දල පොදු උත්තරයක් විතරයි මෙතෙන් දෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න කරු නම් කරනවා නම් මට තියෙන මෙන්න මේ ක්ලේශය මට මේ භාවනා කරනකොට මේක ඉස්මතු වෙන්නේ මෙහෙමයි කියලා අපිට මීට වැඩි ටිකක් ඉස්සරහට ප්‍රශ්න ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දීප උත්තරේ ඇති කියලා හිතනවනම් අපිට ඊගා ප්‍රශ්නට යන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම සියුම් වීගෙන ගොස් අවසානයේදී ප්‍රස්වාසයේද නොදැනීම ගියා. මේ අවස්ථාවේදී භාවනාව ආරම්භයේ සිටම පැවති ආලෝකය වරහන් ඇතුළේ දිනන ආනාපාන සතියට කිසිසේත්ම බාධාවක් නොවූ කියන පමණක් ඉතිරි වේ. මේ හිස් ලෝකයේදී අවධානය යොමු කළොත් මා දැන් මෙතන බව හැඟේ. ටික වේලාවකට පසුව ඊතා සියුම්ව නැවත ආනාපානය මුණ ගැසේ. නැවතත් නැති වී යයි. මේ හිස් ලෝකයේ සිට නැවත ආනාපානය දැනෙන විට පළමුව තද ගැස්මක් ඇති වුණා. උගුරකට වේලී ගියා. මේ සියල්ලටම මුහුණ දුන් මම දැන් සියල්ල දරාගත හැකි. මා භාවනාව ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා මෙවන් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. මේ කියලා තියෙන ටික ඇත්තට වගකීමෙන් කියලා තියෙනවා නා මට මේ විදිහට උත්තරේ කියන්න පුළුවන්. දැන් මේ විදිහට ආස්වාස් ප්‍රසවාස වරක මත වෙන වරක නැති වෙද්දී ආස්වාස් ප්‍රසවාස මතු උනත් නැති උනත් සමසිත පැවැත්වීම සඳහා උත්සාහයක් කරන්න ඕන. ආනපන තිබුණත් හොඳයි. තියෙනකොට තියෙන බව දාන්න නැත්නම් නැති බව දාන්නවා. තාම Tamanට ඕනම වෙලාවක ඒ මම දැන් මෙතන කියන හුදේකලාවට යන්න පුළුවන්. ඉතින් ආනපන තියෙනවනම් තියෙන බව දැනගන්න. ඒකට ආඩම්බරයකුත් නැත්තේ නෑ කනගාටුකුත් නෑ. ඊට පස්සේ ආනපන නැති වෙනවා. ඒ පිළිබඳ ආඩම්බරයකුත් නැහැ. ඒ පිළිබඳ කනගාටුකුත් නැහැ. තිබුණත් එකක්. තිබුණත් එකයි නැතිත් එකයි කියන එක තමයි විමුක්තිය කියන්නේ. ආනාපානෙ විමුක්ත වෙනවයි කියලා කියන්නේ ආනාපානෙ තිබුණා කියලා උදම්මනන්න යන්නෙත් නැහැ. නැති කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ඒකට ආනාපානෙ මේ ආනාපානෙන් අපට තියෙන බලපෑම නපුරු බලපෑම නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ආනාපානෙ එක්ක වැඩ කරලා ගෙවුනට පස්සේ ඉතින් සිතනවා දැන් ලොකු ජයග්‍රහණයක් ලැබුවේ. දැන් ආනාපාන කියලා සාන්ති ඉන්නවා. මේ ටික වෙලා කරන්න මේ ආපහු එනවා. ඉතින් හිතනවා ආයෙත් දැන් ගොරෝසු වුණා නේද? ඊට ආයෙත් මෙනෙහි කරන්න ඕනේ නේද කියලා ඒ මේ ආනාපාන දිහා බලනකොට අනේ ටික වෙලා කරන්න ආයෙ මේක නැති වෙනවා. නමුත් මේ නැතිවීම ඇතිවීම නිතර නිතර දකිනකොට තේරෙයි නැතිවීම කියන සංකල්පයට සාපේක්ෂව මිසක් ඇතිවීම කියලා දෙයක් නැහැ. ඇතිවීමට සාපේක්ෂව නැතිවීම තියෙනවා මිසක් මේව සාපේක්ෂ ධර්ම මිසක් ආ දිගට පවතින ආනාපානයක් හෝ දිවර නැති කේවල தත්වයක් නැහැ. ඒ නිසා හොඳට තේරෙයි ආනපන ඇති අවස්ථාව සහ නැති අවස්ථාව එකිනෙකට සාපේක්ෂයි. මේ සාපේක්ෂ දේෙන් මම කියාගන්නද මගේ කියන්නේ ඔබ ඉන්නේ හිටපන් යන්නේ ඵලයන් මගේ කිසි ආඩම්බරයකුත් නැහැ මගේ කිසි පශ්චාත්තාවයකුත් නැහැ කියලා කිය පුරුදු කරනකොට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පල්ලවෙනිම පාඩම. ඇත්තේ හොඳයි. නැත්තම් ඒත් හොඳයි. ඒ ගැඹුරෙන් ਸਰවචනාංශ විස්තර කරනවා අලත්තං යදිදං සාදෝ නාලත්තං සුන්දරාමිති උබයේ නේව සෝතාදී දුක්ඛං ප්‍රතිවත්තති කිය. ඒකෙදි කියනවා අලත්තං යදිදං සාදු ආනපනේ හම්බුණා නම් හොඳයි. නාලත්තං සුන්දරාමිති නැත්තං ඒත් සුන්දරයි. උබයේ නේව සෝතාදී ආනපනේ ඇතත් නැතත් දෝතාදී ගුණේ වඩනවා නොසලෙන ගුණේ වඩනවා. එහෙම නැත්තං කම්පන වෙන ගුණේ බලනවා. හරියට ඵලයක් අපේක්ෂා කරලා ගහක් ළඟට ගිය මිනිස්සෙක් වගේ කලේ ඵල තිබුණොත් හොඳයි. ඉන්නේ නැත්තම් කියලා මැරෙන්නේ. ගහට සාප කරන්නේ. නැත්තම් නැහැ කියලා එනවා. ඒ වගේ රුක්ඛංග ප්‍රතිවත්තති ගහ ළඟට යනවා. ඵල තිබුණොත් හොඳයි. නැත්තම් ඒත් හොඳයි කියලා එනවා. ඒ නිසා මේ අරමුණේ ඇති නැතිකම නෙවෙයි භාවනා දියුණුව කියන්නේ අරමුණ තියුණත් එකයි නැතත් එකයි මට දෙකේදිම සතිය පවත්වා ගන්න පුළුවන්. මට දෙකේදිම මම දැන් මෙතන කියන පදනම මගෙන් දුරු කරන්න ඒවට බෑ. ඒ නිසා මේ පදනමේ හොඳට තහවුරුවක් ලබාගෙන ඇති කොටත් නැති කොටත් දෙකේදිම සමහිත පවත්තන්න ආනපානේ බොහොම උඟ දෙනකොට උදව් කරන අරමුණක්. ඒ නිසා ඊගාව කමටහන වෙන්න ඕන තිබුණා නැතා කියලා වෙනසක් හිතේ ඇති තාක්කල් දුර්වල මනසක් කියලා හිතා ගන්න. අභාවිත මනසක් කියලා හිතා ගන්න. දෙකේදිම සමහිතාව නම් ජීවුන මනසක් කියලා හිතා ගන්න ඕනේ. භාවිත මනසක් කියලා හිතා ගන්න ඕනේ. ඒ නිසා ආවොත් යනවා, ගියොත් එනවා. එච්චරයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හුස්මටත් හිත යන ගමන් සමහර අවස්ථාවල ඒ සමගම වෙනත් අරමුණු ඇවිත් ඇවිත් යනවා. සතියත් තියනවා කියා මට හිතෙනවා. මෙහි වරදක් තිබේද කරුණාවෙන් පහදා දෙන සේක්වා. ත්වන් සරණයි. අපි සාමාන්‍යයෙන් ආධුනිකයට සත්‍ය පුරුදු කරනකොට අනිකුත් අරමුණු පිළිබඳව ප්‍රමුඛතාවය නොදී මූල කර්මස්ථානයක් ප්‍රමුඛ අරමුණක් දීලා එහිම සතිය පැවැත්වීම හරහා තමයි මේ යෝගාවචරයට මේ සතිය කියන එක සුද්ධ වශයෙන් හඳුල්ලා දෙන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට ඒ අරමුණ පවත්වන ගම පොඩි වේදනාවක් වගේක් තියෙනවා. ඉතින් ඒක හිතේ ඉච්චර ගාණක් නැහැ. පිටපත් සද්ද වගේක් තියෙනවා ගාණක් නැහැ. හිතවිලිත් ඇවිල්ලා යනවා ගාණක් නැහැ. අරමුණත් එක්ක ඉන්න පුළුවන්. මහ හොඳට අරමුණේ වැඩි වේලාවක් සතිය පවත්නකොට මේ වේදනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇවිල්ලා අරමුණත් එක්ක තඩමාරු කරන මට්ටමට කිටි කිටියට එනවා. සමහරලාට හද්දක් හොඳට ඇහෙනවා. ඒකෙම තමන් බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ තමන්ට තරම් නොවන විදිහේ රාග හිතවිලිත් එනවා. ද්වේෂ හිතවිලිත් එනවා. අර සුද්ධ විද්‍යාව බලාපොරොත්තු වෙන කෙනා හිතනවා අපෝ මගේ හිත කෙලෙසිලා. මට මේ මේ සීල කැඩිලා මොකක් හරි කරදරයක් කියලා. නමුත් මේ බලාපොරොත්තු වෙන සුද්ධ භාවයේ භාවනාවෙත් නැහැ, බාහිර ලෝකෙත් නැහැ. මෙයා ගණන් ගත්තොත් මේ හිතවිලි ආවට හිතවිලට හිත තලා ගන්න නැතුව නරක කර ගන්න නැතුව මට ආනාපාණයෙන් බලන්න පුළුවන් නම් සද්ද ආවිල්ලා කරදර කරාට කන හූරවුවට ඒ ශබ්ද ඉවරුණාට පස්සේ හෝ ශබ්ද තියෙදි ආනපනේ බලන්න පුළුවන් නම් වේදනාව ආවට දරා ගන්න පුළුවන් වේදනාව තියෙදි ආනපනේ බලන්න පුළුවන් නම් එතන ඒ ආනපනේ තියෙන සතිය බාධා නැති තියෙන නැති වෙලාවේ ආනපනට වැඩිය බොහොම බලවත්. එකම දෙයයි සිද්ධ වෙන්නේ එන බාධක පිළිබඳව පශ්චාත්තාප වීමක් වෙනවා. අන්න ඒකට තමයි කෙලස් කියන්නේ. මේ පශ්චාත්තාපේ පැත්තක තියලා මේ බාධාව ඇවිල්ලා පළච්චාවයි බැරිම නම් කරදර වෙලාවේ හිත පැත්තක තියලා හෝ නැවතත් ආනාපාන දිල නැත්නම් කරදර මැද්දේ ආනාපාන බලාගෙන යන්න ගියොත් උදාහරණයක් වශයෙන් කියන්නේ සෙනග නැති පාරේ වාහනේ ලවන්න පුරුදු කරපු එකනා ටිකක් සෙනග ඉන්න පාරක හප්ප ගන්න නැතුව වාහනේ ගෙනියන්න පුරුදු වෙනවා වගේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිම පොලක් තියෙන තැනකින් වාහන උඟක් එහෙම පනින තැනකින් වාහනයක් අරගෙන යන්න පුළුවන් පුරුදු වුණොත් ඒ සෙනඟ නැති පාරක වාහන එළවන ඩ්‍රයිවර් කෙනෙකුට බොහොම තීක්ෂණ ඥානයක් ඕනේ සෙනඟ ඉන්න තැන ගෙනියන්න. සෙනඟ කොච්චර දඟලුවත් ඇක්සිඩන්ට් එකක් වුණොත් අනතුරු වළක්වා නොගැනීමේ වරදට මේ ඩ්‍රයිවර් දඩ කනවා. ඒ නිසා යාවක බලා ගන්නවා කවුරු නැතුවත් හප්ප ගන්න නැතුව යන්න ඕනේ. හැප්පෙන්න එන දේවල් වලට කරන්න දෙයක් නැහැ. ඒක නීතිය හැටියට පදිකයාට දඬුවමක් නැහැ. දඬුවම තියෙන ඩ්‍රයිවර් අතේ. ඒ නිසා ඩ්‍රයිවර් දැනගන්නවා සෙනඟ මැද දැයි යන්නේ. හැප්පුණොත් තමන්ට කොහොමඩක්වත් බඩ දෙනවා. ඒ නිසා මනුස්සයා ගෙනියන්නේ වාහනේ හැප්පෙන්නේ නැති විදිහට අන්නේ විදිහට ආනපනේ අරගෙන යන්න ඕනේ. ඒ වගේම බාධා වෙන්නේ නැති වෙන තාට නැත්නම් මේ මං එනකොට අයින් වෙලා පාර අයින් වෙලා කිව්වනම් ඉතින් අපි රජ කුලේ වෙන්න ඕනේ. රජ කුලේ නම් පෙරඩ් එකක් හම්බ වෙනවා. ඉස්සරහට යනකොට පිටිපස්සෙන් එස්කෝට් එක හම්බ වෙනවානේ. අපි නිකන් සිටිසන් ජෝන්ලානේ. අපි නිකන් සිටිබිටිස්ලා. අපි ගියාට බැසර කවුද ගණන් ගන්නේ? ඕන කෙනෙක් අපිට කරන්න තියෙන්නේ ඒක උන ගන්න ඇක්සිඩන්ට් එකක් වුණොත් අපේ අතට වැරද්ද වෙනවා අපිට කරන්න තියෙන්නේ එම්මෙන් දාගෙන අපෙන් නැතුව ගෙන ඉතින් ඒ ඒක දක්ෂකමක් කියලා හිතා ගන්න. ඒ ඒ දක්ෂකම කරන්න පුළුවන් දැනට ඉන්දියාවේ ලංකාවේ විතරයි. කිසි තැනක පිටර ඒ වගේ ඩ්‍රයිවිං නැහැ. අනිතේ හරියට රූලට වැඩ කරන ඕන් ගැහිල්ලක් නැහැ අරගෙන ලංකාවේ නම් කකුල් දෙක දිග ඇරෙත් මැදිමුත් කකුල් දෙක අතෙමුත් දාගෙන යනවා. ඈ ආ මම දැට මම ඔය ඉන්දියාවේ ගියා මේ ළඟදී මට ලංකාවේ ඉන්නා වගේ හිතුණා. මොනවත් නැහැ මේ සෙනගද, බයිසිකල්ද, හරකෙද්ද, මිනිස්සෙද්ද, ලෙඩෙද්ද මොකක්වත් නැහැ. ඔක්කොම එකම අංජබජල්. හැබැයි ඇක්සිඩන්ට් නැහැ. ඉන්දියාව ඇවිදින්න මුළු ඉන්දියාව හරහා ඇවිදින කවදාවත් ඇක්සිඩන්ට් එකක් දකින්න පුළුවන්ද කියලා? මොකක්වත් නැහැ. වැටුණත් ගණන් ගන්නෙත් නැහැ. ඇප්පිල වැටුණත් පොලිසිය ඇවිල්ලා මොනවක්වත් නැහැ කියන්නේ. අකුල් දෙක පිය ගත්තා කියලා. ඉතින් ඒ වගේ අපිට මේ රජමාවතක ආනපන ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම හිතන කට්ටිය තමයි මේ යාකන් මොකද මිට්ටි channel එකේ ආකන්ෂන් කරලා තියෙනෝනේ මැදුරු එක්කවත් නැති වෙන්න ඕනේ කහින් නැති වෙන්න ඕනේ දොරවල් වහන්න නැති වෙන්න ඕනේ කියලා ඔය ඉල්ලන්නේ ඔය ආනාපාන සුද්ධ විද්‍යාවක් කරගන්න හදන කට්ටිය. මේක ප්‍රායෝගික විද්‍යාව. මේක ඇප්ලයිඩ් සයන්ස් එකක් තියෙනවා. පියෝ සයන්ස් නෑ. ඒකට පුරුදු වීම තමයි ඔය කරදර මැද්දේ ආනාපානේ දියටින් ගින්දර ගෙනියනවා වගේ. එහෙම නැත්නම් කරදර මැද අනතුරකටපත් නොවි ගෙනියනවා වගේ කරන්න ගන්න එකනට මේ සක්මන් භාවනා කරනකොට ඉතින් ජීවිතේ කටයුතු කරනකොට හොඳ අභ්‍යාසයක් හම්බ වෙනවා. කවුරු මොන විදියට කැළඹිලි ජීවිත ගත කරත් මම මගේ එකලස මගේ නිවිච්ච ගතිය පවත්වාගෙන යනවායි කියලා ලැබිච්ච ඕනේ අරමුණක් පාවිච්චි කරන්න යන්න පුළුවන්. හොඳට මතක තියාගෙන ඉන්න ඔන්න ඔය ඒ මම මේකට පාවිච්චි කරන වචෙන් තමයි ආනාපාන සතිය නැත්නම් සතිය විවිධාංගීකරණය කරනවා කියන එක එකක් තිකීම යන එක දෙක තුනක් එක කරගෙන යන්න. මේ වැඩේ නැත්තම් අද කවදාවත් ගිහියෙකුට බහනා කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මොකද ගියන්නේ ඒ තරම් වැඩ තියෙනවා, වගකීම් තියෙනවා. අපිට ඒකටම වෙන් වෙලා කරන්න බෑ. ඒකටම වෙන් වෙලා දැනගත්තට පස්සේ ඒ වැඩේ සාමාන්‍ය වෙන වැඩක් කරන ගමන් සක්මන් කරන ගමන් එක දිගට වැඩක් කරන ගමන් සතිය පවත්වන්න නම් මේ සුද්ධ තත්ත්ව බලාපොරොත්තු වෙන්න නරකයි. සුද්ධ තත්ත්ව බලාපොරොත්තු වෙලා හරියනවනම් ඒක පෙරපිනක් කියලා හිතා ගන්න. මොනවාක්වත් නැති කලබලයක් නැත්නකට යන්න හම්බුණා නම්. නමුත් අපිට මේ විපස්සනා භාවනා තියෙන විශේෂත්වය තමයි එහෙම සුද්ධ වාතාවරණයක් නැති උනත් කරගෙන යන්න අභියෝගයක් දෙනවා. ඒක වඩා හොඳ දෙයක් කියලා වැඩි ලකුණු දෙනවා. ඉතින් ඒ නිසා අද විශාල පිරිසක් ගිහියැත්තෝ විශේෂම කාර්යබහල බහුල ජීවිත ගත කර නැත්තෝ වගකීම් බහුල ඇත්තෝ භාවනාවට බහැලා පුදුම සතුටක් ලබනවා. ඒ ඔක්කොමත් මැද මේ වගේ සතියක් විතර පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවල් වල අර සුද්ධ තත්ත්වදී ඇති කරගත්ත ආනාපාන සතිය දුෂ්කරතා යටතේදීත් පුළුවන් තරම් හිත නරක කරගන්න නැතුව ඉතින් ඒ වෙච්ච දේ මගේ පවව පවකට හෝ දුස්සීලකමකට හෝ දුර්ලකමකට ගණන් ගන්න නැතුව මේ වගේ වෙලාවට නොසැලී යෑමයි මම කරන්න ඕන නැහැ කියන පණිවිඩය ගත්තොත් මම හිතනවා මේක හොඳ දැඩි වීමක් වෙනවයි කියලා. දැඩි කිරීමක් කියලා නම් හිතනවා. নমস্কার වේවා ගරු ස්වාමින් වහන්සේ. හොඳින් සක්මන් කර පරයන්ක භාවනාවට වාඩි වී පළමු ආස්වාසයත් පළමු ආස්වාසයේත් නොව දෙවෙනි ආස්වාසයේදීත් නොව තුන්වෙනි ආස්වාසයේදී මම දැන් මෙතන ලෙස දැනි තුන්වෙනි ප්‍රාශ්වාසය තුන්වෙනි ප්‍රශ්වාසය නොදැනුනි. තත්පර කිහිපයකට පසු මොළය මගෙන් උඹ දැන් කොතැනද කියා ප්‍රශ්න කළ විට නැවත මම දැන් මෙතන ලෙස පිළිතුරු සැපයූ විට උගුර කෙළවර සහ උගුර මුල අතර කවපෙත්තක ආකාරයක ශක්ති විශේෂයක් රැඳී තිබෙන බව දැනුනි. සිරුරද පැරිෂුටයක් හැකිලුණාක් මෙන් දැනුනි. පෙරකී උගුරේ රැඳී තිබුණු ශක්ති විශේෂය ධාවන පතයක ධාවනයට සැරසී සිටින ධාවකෙක් අවසාන සංඥාව ලැබෙන තෙක් ඉදිරියට පැමිණීමට බලා සිටින්නාසේ ශක්තිය ස්ථානගත වී තිබුණි. මෙය මට ආගන්තුක සුන්දර අත්දැකීමක් වුණි. මගේ අදහස වනුයේ මම දැන් මෙතන කියන චිත්ත ඒකාග්‍ර ක්‍රමයත් ආනාපාන සතිය පිළිකුල වැනි අනික් භාවනා ක්‍රමයක් අතර වෙනසක් දුටු වෙමි. මම දැන් මෙතනදී සිරුර සංකෝචනය වීමක් වී ගැඹුරකට යන අතර අනිකුත් ක්‍රමවලදී සිරුර ප්‍රසාරණය වී සැහැල්ලු තත්වයකටපත් වේ. නවක ක්‍රම යටතේ අපව මෙහෙයවනවාට ඔබ වහන්සේට නිරෝගී නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු ප්‍රකාශනයක් විතරයි එතන ප්‍රශ්නයක් මතු කරන්නේ. නමුත් මේ කරලා තියෙන ප්‍රකාශන භාගයට තැම්බිලා තියෙන සම්පූර්ණ තැම්බිලා නැහැ. ඔබ කරගෙන කරගෙන යනකොට ඌව හොඳට මට්ටර වෙලා යනවා. ඒ නිසා ওই භාගයට තැම්බිච්ච විකුණන්න යන්න එපා. ඕක දිගට කරන්න. එතකොට ඕක මේ තැම්බිලා තැම්බිලා එනවා. අවසරයි සයන්ත්. භාවනා කිරීමේදී වැඩිපුරම ආනාපාන සතියේ හුස්ම කෙරේ හිත හිත රඳවගෙන ඉන්නකොට මම මෙතනයි කියලා දැනීමක් නැහැ. මට දැනෙන්නේ හුස්ම විතරයි. ඉතින් ඒක මගේ දුර්වලතාවයක්ද? ඒක වළක්වගන්නේ කොහොමද? මම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලාවත්. හැබැයි හුස්ම විතරයි පේන්නේ. එනකොට මම දැන් මෙතන කියන ලুকু චිත්‍රයේ ඇතුලේ තමයි හුස්ම තියෙන්නේ. ඒක නිසා ඒක ටෝච් එකක් ආත්මදාසි ටෝච් එකක් පිටියට ගැහුවොත් විශාල ආලෝක රවුමක් මැද දීප්තිමත් ආලෝක පුංජයක් පෙන්වෙනවා. පෙනුම්රාය නුම්රා. ඉතින් ඒ ටෝච් එකේ වදින විශාල ආලෝකය වගේ තමයි මම දැන් මෙතන. ඒකේ මැද තියෙන ස්පොට් එක වගේ තමයි ආනාපාන. ඒකට අපි දැනගන්න ඕනේ ආනාපාන තියෙන අර විශාල ආලෝකය ඇතුලේ. ඒ කියන්නේ හිත තාමත් ඇතුලටයි ගිහිලා තියෙන්නේ. හිත බාහිරේ නන්නත්තර වෙලත් නැහැ. හිත මේ ඔරියන්ටේෂන් නැති වෙලත් නැහැ. ඒකේ ඒකේ මේක තියෙනවා. ඉතින් මේකේ ඕනේ නම් හොඳටම ඒකාග්‍ර ශක්තිය ඒකෝදි භාවය වැඩි වෙනකොට අපිට හරියටම බුල්සයි එකටම එනතන අර මැද තියෙන චිත්‍රෙම හිතියොම කරන්න පුළුවන්. සමහරට මුළු එකම දකින්න පුළුවන්. දෙකෙන් කොයි එක හරි මේකේ තියෙන වැදගත්කම තමයි Tamanට යම් වෙලාවක සැකයක් මතුනොත් යම් වෙලාවක හිත අන්දමන්ද වුනොත් ආපහු Taman පටන් ගත්ත තැනට එහෙම නැත්නම් නිසක භාවයට යෙම සඳහා අපි නිතරම මම දැන් මෙතන කියන උපමානේ තියාගෙන ඉන්නවා. මේක මනෝ විකාරයක් නෙවෙයි. මේක හීනයක් නෙවෙයි. මේක කුඩු ගහලා වගේ මත් වීමකින් එන එකක් නෙවෙයි හැලුසිනේෂන් එකක් නෙවෙයි කියන තමයි මම දැන් මෙතන තියන්නේ. ඒක මේ උරගා බැලීමට ගන්න උරගල වගේ. වෙරිෆයි කරන්න ගන්න එක. ඉතින් ඒක නිසා අපි ඒ සඳහා ගන්න හැම වෙලාවෙම ඕලාරික රූප ධර්මයක්. ඒක භවනායෙන් තොර වුණත් අත ගාලා බලන්න පුළුවන්. ඒක භාවනාව ගොඩාක් දියුණුවට යනකම් මේක ගන්නෙ මොකද? එහෙම නැත්නම් අපි භාවනාවෙන් හම්බෙන යම් යම් සංඥා ඇත්ත වශයෙන් බාර අරගෙන ඒව දිගේ තරංග අහගෙන ගිහිල්ලා සෑහෙන අමාරුවට වැටෙනවා. ඒක හැලුසිනේෂන්ස් භාවනා කරන යනකොට මතුවෙන දේවල් මේ යෝගාවචරයට ඒකයි ප්‍රත්‍යක්ෂය දෙක අල්ලා ගන්න බැරි වෙනවා. මේක ඇත්ත කරගෙන මේක අමතක කරන්න ගිය ගමන් ඒ හුඟක් වෙලාවට එන්නේ මානසික අසහන තියන අය. ඒ වගේම භයානකයි නිවන නොවි ඉන් මේ පිට ලාමක දේවල් සඳහා භාවනා කරන අයටත් ඒ පටලවිල්ල වෙනවා. ඒසොට මේ දේව ආකර්ෂණාවයි කියයි සරස්වති වරමක් ලැබුණා කියයි নানা ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා. ඒකෝට ඒක දැනගන්න එක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒක මනෝමය දෙයක්, මනෝ විකාරයක්, මනෝ පුබ්බංගව, මනෝ සෙට්ට, මනෝමය දෙයක්. මේ මම දැන් මෙතන කියන එක අතකහල බලන්න පුළුවන්. ඒ සඳහායි අපි ආනාපානය හෝ මම දැන් මෙතන කියන රූප ධර්මෙ තියාගෙන ඉන්නේ මොකද ඒක මනසින් ඇති කරගත්ත මනෝ විකාරයකට ඇත්තයි කියලා රැවටෙන එක වළක්ව ගන්න. මොකද අද භාවනා ලෝකෙ දිහා බලපුවාම උඟ දෙනෙක් මේ වගේ මනෝ විකාරවල තමයි ජීවත් වෙන්නේ. ඒක ගැන කතාත් කරනවා. මට අර ලෝකෙට යන්න පුළුවන් මේ ලෝකෙට යන්න පුළුවන් පරණ ලෝකයි. ඔක්කොම බලාගෙන ඉන්නකොට මේ ලෝකෙ නැහැ. ඒකට අහන්න වෙනවා ඇයි උඩින් යන්නේ ඇයි තාත්තේ යන්න බැරුවද? පොළොවේ යන්න බෑ. මේක අල්ලගත්ත මනසට ආනපානය අල්ලගත්ත මනසට මම දැන් මේක කවදාක පොළොවෙන් උඩ යamak නෑ එනකොටම දන්නවා මේක විකාරයක් ඒක දිගේ වැඩි දුරට කියන්නේ ඒ නිසා මේ රූප කර්මස්ථාන නැත්නම් රූප කායानुපස්සනාවකින් ආරම්භ කරන්නේ විහිළුවකටම නෙවෙයි ඒක උඟක් බරපතල හේතුවක් තියෙනවා මොකද භාවනා කරන යනකොට අතරමඟදී පේන විකාර ධර්ම වංචනික ධර්ම මනෝමය தত্ত্বයන් වලට උත්තරයක් දෙන්න නම් ඒකට ගලපන්න, ගටන්න, ඒක උරගා බලන්න උරගලක් තියාගෙන යනවා. ඒ උරගල තමයි කය. එහෙම නැත්නම් ආනපාන. එනිසා ඒක ප්‍රകൃතියක්. ඒක ඇති හැටියක්. ඒක මනෝ විකාරයක් වෙන්න බෑ. මනෝ විකාරණයක් ඇත්ත කරලා බලන්න පුළුවන්. එනිසා භාවනා ඉස්සරහ කරනකොට පස්සට යනකොට හරිද වැරදිද මොන ප්‍රශ්නයක් ආවත් ආනපාන දාලා බලන්න ආනපාන පේනවනම් කිසිම වැරදිලක් වෙලා නැහැ. නැත්තම් මම දැන් මෙතන කියන එක අහුවෙනවනම් වැරදිලක් වෙලා නැහැ. ඒ නිසා ඒක බොහොම ඍජු සරල දැන්ගමක් දී ඇති ප්‍රකෘති ප්‍රායෝගික උරගලක්. ඒක තමයි ඒකේ තියෙන වටිනාකම. දෙක දෙකම හොඳයි. දෙකේ ආනාපානේ අර ලොකු එක පුංචි කරලා පිටු කරලා ඒකෝදි භාවයකට නැත්තම් ඒකාග්‍ර භාවයටපත් වීමේ ලකුණ තමයි ආනාපාන. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විටදීද එදිනෙදා කටයුතු කරන බොහෝ අවස්ථාවලදීද හුස්ම උඩුතල උඩ වදින බවක් වැටහේ. එවිට සිහිය පිහිටුවා ගත යුත්තේ කරන කාර්යයටද නැත්නම් හුස්ම වදින ස්ථානයටද යන්න අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඇත්තටම සාමාන්‍ය මූල ධර්මයක් වශයෙන් කියන්න පුළුවන් ත්‍රිපිටකයේ යම් තැනක ਸਰවඥාන්සේ ආනාපානේ මතක් කරනන් ඒ සෑම තැනම අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව නිශීදති කියන පදේ පාවිච්චි කළා. නිශීදති පල්ලංකම් කියන පදේ පාවිච්චි කරන පළක බඳ වාඩි වී කියන එක. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ පුරුදු වෙලා හිටියා කියන්නේ ආධුනිකයා ආනපානෙම ගොක්කලාට වඩන්නේ ඉඳගෙන ඉන්න පරියන්ක විතරයි. නමුත් මෙතන පේනවා එහෙම හොඳට ආනපානෙ දැකලා ආනිසංස විඳුපේකනට සක්මන් කරගෙන ගිහිල්ලා හිත ඒකගත වෙනකොට එකඟ භාවයට ලකුණක් විදියට නිමිත්තක් විදියට ඉබේම ආනපානෙ වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම එදිනදා වැඩ තමන් හුරුපුරුදු වැඩක් කරගෙන ඉන වෙලාවක මේ වැඩේට හිත වැටුණයි කියලා කියන්නේ නිසින්ින්ද ලාවට හුස්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ආධුනික මට්ටම එහාට ගිය තත්ත්වයක්. හොඳට ආනාපානෙ හුරු වෙලා ආනාපානෙ සුඛය සාමාන්‍යම ගන්න පුළුවන් වෙලාවක්. අන්න එතනදී මේ දෙක වෙන් කළ දැනගැනීම සඳහා මෙන්න මේ උපදේශයක් දෙනවා. සක්මනට ගිහිල්ලා සක්මනේ පදන් වුණාට පස්සේ නැත්නම් සක්මන හුරු වුණාට පස්සේ නැත්නම් සක්මන සීසන් වුණාට පස්සේ ආනපනේ මතු වෙනවනම් ආනපන බැලුවත් එකයි සක්මන බැලුවත් එකයි. නමුත් ගිය ගමන් ආනාපාණයෙන් පටන් ගන්න එපා. සක්මනෙන් පටන් අරගෙන ඉබේ එනවනම් ආනපන බැලුවට කමන්නේ නැහැ. ඒ වගේම ඉදිරියට වැඩ කරනකොටත් Taman ඉන්නේ ඉරියව්වටත් චේතනාපූර්වක කරන වැඩේටත් හිත දාගෙන යනකොට ඒකට හිත එකඟ වීමේ එකලස් වීමේ ඊට gedere ආව බවට ලකුණක් වශයෙන් ආනාපානෙ පෙන්වනනම් කෙරුවට කමක් නෑ. නමුත් පටන් ගන්න එපා ආනාපානෙ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්නේ අපි දුර ගමනකට ගිහිල්ලා බස් එකක වාඩි වෙනවා. එතකොට අපිට සීට් එකක් ලැබුණොත් ඒ බස් එක පිටත් වෙනකන් වගේ ටිකට් ගන්නකන් ওই ආනාපානෙ කරන්න යන්න නරකයි ඉඳගෙන ඉන්න එකයි තියෙන ටික වෙලාවක් යනකම් මේ කට්ටිය සෙටල් වුණාට පස්සේ තමන් ඇත්තක අහන ඕනනම් ආනාපානෙට යන්න පුළුවන්. ආනාපානෙ ආවොත් නැත්නම් ගිය ගාම මැද්ද ගාන අනබන කරන පටන් අරගත්තොත් කොන්දොස්සලයිල කන පැලෙන්න ගහලා ගියා මේ මහත්තු මේ ටිකට් අරගෙන වාඩි වෙන්නේ කියලා. ඒතර කිව්වොත් නෑ නෑ මම ආනපානේ වඩන කියලා නෑ. ඒකට බස් එකෙන් බහැලා කරගන්න මේ වැඩ කරගෙන ඉන්න. අන්න ඒ වගේ මේ ලෝකයාට මවාපාන දේවල් කරන්න යන්න එපා. ස්ථානික ක්‍රියාවේ ඉරියව්වේ සෙටල් වුණාට පස්සේ සාන්ත වුණාට පස්සේ ආනාපාන එනවනම් ගත්තර කවන. හැබැයි ඉඳගත්ත ගමන් තමන් දැනගන්න මේ වෙන වැඩක ඉන්නේ. ඒ වැඩේ ඒ ඉරියව්ව ඒ චේතනාව අනුව කරලා යන්නයි. ඒක නිතර නිතර කරන එක නම් ආනපන එන්නේ ඉතියි. හොඳම නිදර්ශනය තමයි Taman ගිහිල්ලා රැට නිදා ගන්න වෙලාව. නිදා ගන්න ගියට පස්සේ Taman ඉරියව්ව සකස් කරලා පළපුරුදු නිදිපොළ නම් ඊළ ටික වෙලාවකින් හිත gedර එනවා. හරි වටේ රෝන්දි ගහන එක නන්නත්තර වෙන කෙනාට gedර ආවට පස්සේ එයාට හරිය ලේසි කායගත සතිය කරන්නේ භාවනාවට. නින්දට යන එක. එතකොට නපුරු සීන පේන්නේ හොඳට නින්ද යන හොඳට අවදි වෙනවා. ආනාපානෙත් ඒ කායගත සතිය එකක් තමයි. නැත්නම් ඉන්නේ ඉරියවට හිත දානවා. එතකොට ආනාපානෙට හිත ගියයි කියලා කියන්නේ සැප නින්දක සුබ ආරම්භයක් තමයි. නමුත් ඉරියව සකස් කරන්න ඔක්කොටම ඉස්සෙල්ලා ආනාපානෙ දාන්නේ ඉරියව සකස් කළා ඒකට ඒ වීගෙන එනකොට ආනාපානෙ මතුවෙනවා නම් ඒක අමතර ලාභය ලැබෙන එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන්නෙක් මේ අද උදේ පරයන්කේදී භාවනාව පටන්ගත් විට ආස්වාස ප්‍රස්වාස දැනුනේ ඊතා සියුම් ලෙසයි ඉක්මනින්ම ආස්වාස ප්‍රස්වාස නොදැනී ගියා තව ටික වේලාවක් යන විට කය සම්පූර්ණයෙන්ම නොදැනී ගියා මෙසේ බොහෝ වේලාවක් පැවතුණා නැවතත් සියුම් වේදනා ඇති වී ඒවා සියුම් වී නැති වී ගියා කය නොදැනී යාම හා සියුම් වේදනා ඇති වී නැති වී යාම මාරුවෙන් මාරුවට සිදු වුණා. මෙසේ සිදුවීම භාවනාවේ දියුණුවක්ද වැරද්දක් ඇතිනම් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එතකොට අර වේදනාවල කය සියුම් වීම මේ දෙක සිදු වෙන වෙලාවේ නැත්නම් ඒකට මූණ දෙන යෝගාවචරයක් වශයෙන් Tamante වෙලාවේ හිතට ඉස්පාසුවක්ද මතුවෙන්නේ නැත්නම් අසහනයක්ද බයද්ද මතුවෙන්නේ එහෙම නැත්නම් ආරසාවද කියලා ඒ වෙලාවේ හිතේ පැවතිච්ච මානසික තත්වයෙන් අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ මේක ඉස්සරහට පතර තියන්නේ කියලා. ඒ නිසා විස්තරේ බොහොම සාර්ථකයි විස්තරේ බොහොම හොඳයි. නමුත් මේ ප්‍රශ්න කරුගෙන් මට විමසන්න කැමැතියි. ඒ විදිහට වේගන යනකොට Tamanට එන්න එන්න ඉස්පාසු වෙන ගතියක් පහසු සහැල්ලු ගතියක් ආරක්ෂක ගතියක්ද වැටෙන්නේ නැත්නම් එන්න එන්න බය වෙනවා අසරණ වෙනවා කලකොල වෙන ගතියක්ද මතුනේ කියන එක ප්‍රකාශ කරනවා නම් උත්තරේ ප්‍රායෝගිකයි නැත්නම් මට හිතලා උත්තර කියන්න වෙනවා. එහෙම කවුරු හරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ සියුම් වේදනාව දැනෙනකොට ඒ බයක් ඇති වෙන්නේ නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නකොට ටික ටික අඩු වෙගෙන ගිහිල්ලා නැති වෙලා යනවා. එහෙම යනකොට එම් වේදනා දෙක තුනක් ඇති වෙලා ඊට පස්සේ ආයෙමත් අර ශරීරයේ කය ඔක්කොම නැති වෙලා ගියා වගේ දැනෙනවා. ඒකට මුළු ජවනිකා දිගේ Tamanට දැනෙන්නේ පහසු වෙන ස්පාසු වෙන ගතියක්ද නැත්නම් මට මේක දරාගෙන කරන්න ඉන්න පුළුවන් ගතියක්ද නැත්නම් පාලනයෙන් ගිලීලා තත්ත්වය පාලනය කරගන්න බැරුවා වගේ යන ගතියක්ද වැටෙන්නේ. නෑ එහෙම තත්ත්වයක් නෑ ස්වාමීන් වහන්සේ. අර කය නැති වෙලා ගියාම මේ මම දැන් මෙතන කියන තත්ත්වයක් නෑ වගේ කියලා හිතෙනවා. එහෙම නැතිවීම Tamanට අභියෝගයක්ද තර්ජනයක්ද නැත්නම් මට මේක දරාගෙන ඉන්න පුළුවන් ගතියක්ද තියෙන්නේ දරාගන්න පුළුවන් එහෙමනම් ඒ කියන්නේ ලෑස්ති හිත යන්න ලෑස්ති ඉස්සරහට ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ ඒක හිතේ තියෙන මේකට දක්වන ආකල්පය හිත මේකට දක්වන ඒ ගතියේ තියෙන දරා කියා ගන්න ගතිය අභියෝගයට යන්න පුළුවන් ගතිය ප්‍රයෝජන අරගෙන මේක වැඩි වේලාවක් පවත්වා ගන්න ඕනේ වැඩි වේලාවක් පවත්වනකොට අර මතුමදම වේදනා සමාහට උග්‍ර කරලත් එනවා උග්‍ර වේදනාවට පස්සේ උංගාවක් උග්‍ර සමාධියකටත් යනවා. උග්‍ර නිශ්චල භාවයකටත් යනවා. ආයෙ උග්‍ර වෙනවා. පරියංග විනාඩි ඇයි එකමාර පැන්නට පස්සේ මේ දෙක අතර මේ ලොකු තරංගමාල පැනගින්න පටන් ගන්නවා. ඉතින් Tamange තියෙන්නේ දරා කියාගෙන පුළුවන් ජයග්‍රහය හැඟීමක් නම් කිටි කිටි ගාද්දී ඇඟේ දත්ත බල වේදනා තියේදී Tamanට තියෙන එක හරහා ගිහිල්ලා ඒක ඉවරනාට පස්සේ කන්දක් නැගි තැන පල්ලමකේ පල්ලමේ වැටෙනවා සෙල්ලම කියලා ඉතාලම ගැඹුරු සමාධියක් එනවා. අන්නේ චක්‍ර වැඩි වැඩියෙන් කරන්නම් ඒකට එළඹ පිටි මනස මේක දරා ගැනීමේ ශක්තිමත් මනස හැම වෙලාවෙම අනවශ්‍ය විදියට ටැක්ස් කරන්න යන්න එපා. ලෑස්ති වෙලාවට කරන්න. ලෑස්ති නම් තමයි ධෛර්යය තියෙනවනේ මම ඊට පස්සේ මේ ගණන් පත්‍රයකට උත්තර ලියන ළමයා පළවෙනි ගාන හැදුවා. හැදුවට පස්සේ හරි. එයාට සන්තෝෂයි. ඊට පස්සේ එයා දෙවෙනි ගාන ගන්නවා. දෙවෙනි ගාන කරගෙන යනවා පළවෙනි ගාන තරම් ලේසි නෑ ටිකක් අමාරුයි. නැත් ඒක හැදුවොත් තව එකක් හදන්න. අන්නේම කරගෙන කරගෙන යනකොට යාට තියෙනවා නම් තව පැය තුනක් ඉස්සරහට පැය තුනේ ඉඳ ඉඳ යා දන්නවනම් දැන් විනාඩි මට ලකුණු 30ක් හම්බ වෙනවා. නමුත් මට තව ගාන දෙයක් හැදුවොත් 50කට පන්නන්න පුළුවන්. තව වැඩිම 70ට නම් ගන්න පුළුවන් කියලා හම්බෙච්ච ඉදී කරගෙන කරගෙන යනවා. අන්න ඒ වගේ මේ හැමදාම අපිට භාවනාවක් නිසිනින්ද කරගෙන යන්න වෙලාව හම්බ වෙන්නේ විශේෂයෙන්ම හිත කෝල කරනවා, සැක උපදවනවා, බය උපදවනවා, පස්සෙන් පස්සට යනවා. ඒ වෙලාවේ පොරකණ්ඩ යන්න එපා. ඒ වෙලාවේ පොරකණ්ඩ යන්න ගියොත් ලොකු අතප කඩා වැටීම් වෙනවා. දයග්‍රහී වෙලා වෙනවනේ. ඒ කියන්නේ බිස්නස් එක ලාභ වෙන වෙලාවේ දිගටම බිස්නස් එක කරගන්න පොදුවේ කියන්නේ මේක තන්නේ කර අධිරාජ්‍යවාදී තන්නේ කර ඒකාධිපතිවාදී වැඩ පිළිවෙලක් තියෙනවා. කලදුතු කල වලිය ගන්න නැති වෙලාවේ තටමන්න එපා. ස්වාමීන් වහන්සේ අන්තිම වෙනකොට වේදනාවල් තද වේදනාවල් තමයි එන්නේ. ඔය කියන්නේ මට බෑ දැන්. බබා බෑ කියන. අයියට එච්චරයි. ඒකෙන් තමයි Tamange මට්ටම දැනගන්නේ. මෙන්න මේ වේදනාවේදී මම පස ගන්නවා. ප්‍රශ්නයක් නෑ. ඔතන ඉවර වෙන්නේ හෙටත් එනවා. හෙට යනකොට බලන්න ඕකත් ටිකක් ආගෙන ඉන්න පුළුවන් කියලා. එහෙමම කරනකොට කරනකොට අර දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ නගිනවා දන්නවනම් එච්චර තමයි අපිට අන්තිම අතවාසියට තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරවරු 4 පටන් සක්මන් භාවනාව සිදු කර 6යි 10ට එලාම එක තබා 4යි 45ට පමණ පරයන්ක භාවනාව ආරම්භ කළෙමි. මම දැන් මෙතන යන්න සිහිපත් කරන විට පිම්බීම හැකිලිම මතුවිය. එය මෙනෙහි කරමින් ටික වේලාවක් සිටින විට පිම්බීම හැකිලිම ඊටමත් තුනී වී ආනාපානය මතුවිය. එයද මෙනෙහි කරි මෙනෙහි කරන විට ඊටමත් තුනී විය. නැවතත් මම දැන් මෙතන යන්න සිහියේ තබාගෙන සිටියෙමි. දෙවරක් පමණ ඇඟ ඇල වූ අතර එයද සිහියෙන්ම ඍජු කරගත්ෙමි. මෙලෙස පැයක් පමණ ගතවන්නට ඇත. ආනාපානය ඊ타මත්ම සිහින්ව තිබුණි. පසුබිම දිගටම අහස් නිලක පාටට තිබුණි. නැගිටින්නට සිත පහළ විය. එසේ නැගිටින සිත බලවත් වී ඇස් ඇර බලන ලදී. වේලාව 6යි 8 වී තිබුණි. එලාම් එකට කලින් භාවනාව අවසන් විය. මෙලෙස පුහුණු කරන ආකාරය නිවැරදිද යන්න පහදා දෙන්න. ඒතර හදිසි වෙන්න අරකයිටි අපිට අර භාවනාවයි හරියට බයොලොජිකල් ක්ලොක් එක කියලා කියන හරියට වෙලාව නැගිටවන එකයි ඒ දෙක දෙකකට තියලා කරගෙන යන්න ඉස්සලා ඉස්සලා කරගෙන කරගෙන යනකොට හිතේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය සමාධි ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ කීකරු ගතිය කියන දේ අහන ගතිය වැඩි වෙනවා ඒ නිසා අපි ඉස්සලා කරන්න හිත පුළුවන් තරම් සමාධි කරවලා සමතේකටපත් කරලා මේකේ ඒ කීවා අහන ගතිය වැඩි කරගෙන යනවා ඊට පස්සේ වැඩි කරලා බලනවා කීවා අහනවද ඒ අහන එක තමයි හරියට අදිෂ්ඨාන කරලා වාඩි වෙනවා. මේ හොඳට හරියන පරියන්කේක මට පැයකින් නැගිටින්න පුළුවන් වේවා කියලා. නැත්නම් මගේ හිත පැයකින් නැගිටින්න ඕන කියලා. එතකොට හරියට පැය යනකොට නිකම් ඇලාම් එකක් ගියා වගේ හරියටම ක්ලොක් එක වැඩ කරනවා. IT ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්නේ අපි අලු අපිටි ටිකක් හරි වියලි සිමෙන්ති ගුලියක් සිමෙන්ති අහුරක් හරි අරගෙන කාට හරි මේ දමලා ගැහුවොත් ඒකේ ඒ කුඩු ගතිය නිසා එල්ලේට යන්න ඉස්සෙල්ලා ඒව වැටෙනවා. නමුත් අර සිමෙන්ති ටික වතුර ටිකක් දාලා පිටු කරලා අග්ගලයක් කරලා ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. ඒ වගේම අග්ගල අකුරු ටිකට පැන් ටිකක් දාලා බෝල කරලා ගැහුවොත් ගහන්න පුළුවන්. මොකද ඒකේ ඒක අර එකතු වෙන ගතිය නිසා, ගුලියක් වෙන නිසා. නැත්තම් මේ පිටි ටික ගැහුවට යන්නේ. අපේ හිත මේ වෙලාවේ තියෙන්නේ විසිරිලා. හරියට අර විරිච්ච අලුව කුඩු ටිකක් වගේ. ඒක එල්ලෙට ගහන්න බෑ. නමුත් ඒක හොඳට සමාධිය දාලා හොඳට පිටු කරලා ගුලි කරලා ගත්තොත් හරියට තැනට විශ් කරන්න පුළුවන් නැත්නම් විනාඩි මෙච්චර ගාණක් හිටපන් අර වැඩේ කරපන් කියලා හිතට අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ දෙක පටලවා ගන්න එපා. මේ අදිෂ්ඨාන කරන පස්සේ කරතයි ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ අරමුණ අරමුණක ආධාරයෙන් හිත පුළුවන් තරම් සමාධිගත කරලා සමතටපත් කරලා කීකරු කරගන්න එකයි. මේකේ පේන්න තියෙනවා කීකරු වෙන ලක්ෂණ පේන්න තියෙනවා. හරියට වෙලාවට කලින් නැගිටිනවා කියන එක එච්චර ලොකු බරපතල වැරද්දක් නෙවෙයි. පස්සේ විශේෂයෙන්ම සමතයේදී ඔය ධ්‍යාන වශී කරනකොට එහෙම නැත්නම් මාර්ගඵලයක් වශී කරනකොට ඒ වගේ හරියටම වෙලාවට මේ ස්ටොප් වොච් එකක් වැඩ කරනවා වගේ වෙලාව වැඩ කරන්න හදන්න පුළුවන්. ඒක හදන්න තියෙන ඉස්සලා අනික් යන්ත්‍ර ටික අනික් හිතේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වැඩෙන්න ඕනේ. ඉතින් මේ ගුණධර්ම වැඩි වීමත් බලනකොට මේ ප්‍රකාශය ප්‍රශංසනීයයි. කිව්වහන් නැති ගතිය ටිකක් තව තියෙනවා. ඒක එච්චර මේ වෙලාව හැටියට ගණන් ගත යුත්තක් නෙවෙයි. ගරු ස්වාමින් වහන්සේ මේ මොහොතේ හිතගත් පසු ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළ යුතුයද නොනවතීම පවතින ශබ්දයක් ආවොත් රහයියෙකුගේ වැනි එය මෙනෙහි කළ යුත්තේ කෙසේද සුවපත් වේවා මේක ඇත්තටම හිතන්න වෙන පැත්තකට යොමුමක් ලැබලා දෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ මම දැන් මෙතන කියලා කියනකොට ඒ බව නැත්නම් මම දැන් මෙතන කියන බව මම දැන් මෙතන කියන ස්වභාවය මම දැන් මේ කියන ගතිය එක එකනා එක එක විදිහවලට අත්දකින්න එක්කනාම වුණත් වරින් වර එක එක විදිහවලට අත්දකින්නවා මෙන්න මේ ශේස්ත්‍රයේදී ජනප්‍රිය මාතෘකාව තමයි මේ sound of silence කියන එක එහෙම නැත්නම් මේ නිස්සද්ද භාවයේ හඬ කියලා මේ පලාගිරා නලා අඬ වගේ අඬක් තියෙනවා අපේ හිතේ නිතරම යටින් වැඩ කරනවා. සියලු සද්දයන් නැති වෙනකොට එතෙන් තමයි හිත යන්නේ. ඒකට හිත ගියාම භාවනා නොකරපෙන්නාට තියෙන පාළු ගතිය තමයි දැනෙන්නේ. තනි වුණා වගේ ගතිය. දැන ඒ ගතිය දැනෙන්නේ අර මේ පලාගිරා නලා අඬ වගේ සද්දයකට. ඒක උච්චාරණය වර්ණ ගන්න යන ගෝධනෙක් කියලා තියෙනවා. 1000ක් විතර බෙල් එකසට සද්ද වෙන්නා වගේ අඬක් යට තියෙනවා. නැත්නම් ජෙට් එන්ජින් එක තියෙන ගාන කන කාගෙන යනවා වගේ සද්දයක් ඇටින් තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඔය එංගලන්තයේ අමරාවතියේ මේ අජන් සුමේජොත් එක්ක භාවනා කරන හැම කෙනාම හොඳට පුරුදු කරලා තියෙනවා. ඊපස්සේ මම මේ සැරේ පර්ත් ගියාට පස්සේ ඒ අචාන අමරෝ කියලා කියන ආචාර්ය අමරෝ කියන ස්වාමීන් වහන්සේ මේකට පොතක් කියලා තිබ්බා. පුංචි පොතක් ඒ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන එකත් නමේ කෑල්ලක්. ඒක තමයි සමහර උදේකලා වෙනකොට අල්ලගන්න දෙන්නේ. හැබැයි ඒක හුද්දේ කලාව කියලා අල්ලගන්නේ පින්වතෙක් විතරයි. කාලකන්‍යාට පේන්නේ පාළු ගතියක් විදියට. නිකන් තනි වුණා වගේ. එහෙම නැත්නම් පහළ වුණා වගේ ගතියක් දැනෙනවා. ඉතින් ඒක නා විජහට රේඩියෝ එක දාගන්න. එහෙනම් අල්ලුවක දත්තේ කතාව පටන් ගන්නවා. මොනවා හරි එකකින් අර සද්දේ අයින් කරගන්න උත්සාහ කරනවා. මේක දරුණුවට දැනෙනවයි කියනවා. හොඳටම පාළු තැනක තියෙන හිමෝලින් වෙච්ච කන්දක සිකරේට නැග්ගට පස්සේ තමන් දන්නවා පරිසරය ඉතාම සීතලයි. පේන දෙයක් කහලක කවුරක්වත් නැහැ. එතකොට මේ සද්දේ කන් අඩි පැලෙන තරමට එනවා. එතකොට දැනෙනවා අනතුරකටපත් වුණත් එහෙම කිට්ටුව කවුරක්වත් නැහැ. ඉතින් ඒ නිසා හිමරල් තියෙන රටවල් වල මේක දැච්චාම මිනිස්සු පුදුම බයෙන් ආපහු දුවන ජනවාසයක් හොයාගෙන. නමුත් මේක ත්‍රිපිටකේ නම් මේක මේ වශයෙන් සඳහන් වෙච්ච තැන නැහැ. නමුත් සර්වචන්නාංශ එක තැනක එක සූත්‍රයක සඳහන් කරනවා කැලයක පහළුවේ ඉන්න මිනිස්සෙකුට අහල පහල කවුරුත් නැහැ කියලා දැනෙන්නේ ඔන්න ඔය පලාගිරා නලාණකින් තමයි. හැබැයි මේක පලාගිරා නලාණට වැඩිය බොහොම ප්‍රාථමික සත්‍යයක්. අන්න ඒ වගේ කැලේ පාළුවක ඉන්න කෙනෙක් ඉන්න පාළුව බිඳගෙන චතුරංගන සේරාවක් කැලේ ඇවිල්ලා කඳවුරු බැන්දොත් ඒකෙදී අලියෝ කෑ ගන්න සද්ද වෙනවා ආශ්‍රංගේ හේසාර වෙනවා සිද්දු කියනවා බෙර ගහනවා දවුල් ගහනවා දඩේම යනවා සද්ද නිසා කැලේ තිබිච්ච අර නිසද්ද භාවය කඩලා යනවා. ඒතර මෙතෙක් කැලේ හිටපු මනුස්සයර පේනවා දැන් ඒ අර බලාගිරන ලහඬ වගේ තුනී සද්දයක් එන්නේ එන්නේ විශාල සද්ද. ඒ වෙලාවේ මොනම විදිහකින්වත් ඒ පුද්ගලයාට අර සියුම් සද්දට යන්න බෑ. මොකද හැම වෙලාවෙම ගොරෝසු වෙලා තියෙන්නේ. ලස්සන චිත්තයක් ඇඳලා සර්වඥාන්සේ අහනවා මේ අචේ සිවුරංග සෙනඟ කැලෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. ආයෙසරයක් අර විවේක සද්දට එනවා. කිච්චිපිල්ලිකා කියන සත්‍ය වචන තමයි ਸਰවඥයන්සේ සඳහන් කරලා තියෙන්නේ. මේකම නෙවෙයි මම මේ කියන්නේ ඉත කිට්ටු එකක්. ඒ නිසා ඕනම වෙලාවක ඔය කියන සද්දයක් ඇහෙනවා. ඒක මෙනෙහි කරත් නැතත් නිස්සද්ද බව දනවන ලකුණ. ඒ වගේම මේ කය තියෙනවයි කියන්නේ ඇත්තක වගත්තාම මොකද්දෝ සංඥාවක් තියෙනවා වර්ණ ගන්න බැරි. ආලෝක සංඥාවකුත් තියෙනවා සමහරට ඇත්තක වගත්තාම අන්ධකාරයක් හෝ එළියක්. කයේ සැහැල්ලු ගතිය ආලෝකේ නැත්තම් පුංචි ভাইබ්‍රේෂන් එකක් මේ ভাইබ්‍රේටරයක් උඩ ඉන්නා වගේ ඇඟ නිතරම ගැහි ගැහිගෙන හැම සෛලයක් පාසාම සිද්ධ වෙනවා. මේ සියලු කාරණා විශේෂයෙන්ම සචේතනික ක්‍රියා සියල්ලම නතර වුණාට පස්සේ එක්ක ওই සද්දෙට නැත්නම් ওই ආලෝකයට නැත්නම් ওই ভাইබ්‍රේෂන් එකට එහෙම නැත්නම් නොමැරි ඉන්න බවට හිත යනවා. ඒක කොහොමඩක්වත් භාවනාවක් නෙවෙයි. මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. මේ තමයි ගෙදර ආවට පස්සේ හිතට දැනෙන දේ. අපේ හිත කවදාකවත් ගෙදර එන්නේ නැති එකයි ප්‍රශ්නේ. අපි අනුන්ගේ රූප බල බල ඉන්නවා, සද්දාහයි ඉන්නවා, හයතොරෙම හිත එළියේ. ඇතුළට ඇවිල්ලා කොයි වෙලාවක හරි ගෙදර ගිය වෙලාවේ අපිට දැනෙන්නේ පාළු වුණා, තනි වුණා, නිදිමත වුණා, ඒකාකාරී වුණා, බයයි, අසරණයි. මොකද මේ ඇතුලේ ඉඳලා හුරු නැහැ. ඒ තරමටම නන්නත්තරයි හිත. ඉතින් සරුවචනාංශ කරන්නේ නන්දත්තාරකමේ තියෙන කෙලෙස් පෙන්නලා ඇතුළට එnderලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන සද්ධාව අපේට තියෙන. තමන්ගේ සීලය අපේට තියෙන. කුසල ඡන්දේ අපේට තියලා කියනවා ඕකට හිත පුරුදු කරපන් ඔබ මැරෙන වෙලාවේ ඔතෙන්ද තමයි කොහොම කරුවත් යනවා කොච්චර සෙනක මැද හිටියත් කොච්චර නෑදෑව හිටියත් මැරෙන වෙලාව ඔතෙන් යනවා ඒ නිසා ඔය දෙනක නැති වෙනකොට බයක් එන්නේ නැහැ ඔක පුරුදු කරලා තිබ්බා එනිසාර ගෙදර හිත යවලා නැවත නැවතත් ගෙදරට ගිහලා ඒ தත්ත්ව පුරුදු කරලා තියෙන මනුස්සයට වයසට යනවා කියලා ප්‍රශ්නයක් නැහැ. තනි වුණයි කියලා දෙයක් නැහැ. මොකද දැන්වත් තනි වෙලා ඉන්නේ. අර සෙනග මැද ඝනසංගනිකාවේ රූප බලමින් ශද්ධාමේ හිටපු මනුස්සයට මේක එකපාරට આવත් මැරෙන වෙලාවේ මැරෙන්න ඉසලා මැරෙනවා. බයට මැරෙනවා. ඒ තරමටම මේ පෘථජ්ජනය කියන්නේ ඔළුවෙන් හිටගෙන ඉන්න අම්මත් අමුතක తీරුවේ. එහෙම නැත්නම් අමනේ ඉසේ. ඒ ද්විතනපසන සූත්‍රයේ අරෝචනසේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා මේ උම්මත්තකයි කියන්නේ. ලෝකේ උම්මත්තකයි නැති මොකද්ද ඇතයි කියලා ඒක ඔප්පු කරන්න උදේ ඉඳලා හැන්දන කරන්න. මේ ඇත්තා වූ නිවන නෑයි කියලා තියනවා පෙන්නපන් කියලා රණ්ඩු මේ මේ කියන ඔය ඔය නිශ්ශබ්දතාවයේ ආඬ එමෙතම පලාගිරනාලා ආඬ වගේ කියන එක හුරු කරගත්තොත් මම නැවතත් කෙනෙක් භාවනාවක් නෙවෙයි හොඳම ලකුණක් තමයි මම දැන් මෙතන කියන බව දැනගන්න. ඒසම භාවනා කරන යනකොට ඉබේම ඕක එනවා. ආවට පස්සේ මහා ලෝකයට ගන්න එපා. නිකන් හරියට අපි කාන්තාරයක යනකොට උතුරු සරුව දැක්කා වගේ. උතුරු සරුව දැක්කට පස්සේ අපි ඒ සරුවට සාපේක්ෂව යන දිශාව හොයාගන්න පුළුවන්. ඒක බෙයාරින් එක ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් හුඟව දෙනෙක් තියාගෙන ඉනවා. විවේක වෙන බවට අසත්පුරුෂයාට වෙන්නේ පාළු ගතිය. සත්පුරුෂයාට වෙන්නේ විවේක වෙන ගතිය. alienation and aloneness loneliness and aloneness කියන වචන දෙක පාවිච්චි කරනවා. loneliness එක එනවා පාපතරයට. මම කොටු වුණා තමයි. aloneness එක එනවා සත්පුරුෂයාට. මට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මම මගේ විවේකීට ආවයි කියලා. එකම දේ දෙන්න අඳුරගන්නේ දෙවිදිහකට. ඉතින් ඒක හරි අමාරුයි මේ වචනෙට දාලා කියන්න අමාරුයි. ඕක තේරෙන්න ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. මෙනෙහි කරත් නැතත් ඒ නිසද්ද භාවයේ අඬ නිහඬ භාවයේ අඬ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක සුබ නිමිත්තක් විදිහට ගනින්ද අසුබ නිමිත්තක් විදිහට ගනින්ද කියන එක එක්කනාගේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨිය යන තමයි තියෙන්නේ. මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන ආනාපාන සතියට අයත් කොටස පැහැදිලි කර දෙන මෙන් පැහැදිලි කර දෙන සේක්වා. ඒක නිසා මේ බොට්ලස්ගමේදී මේ දවස්වල මාසයකට සැරයක් කරන භාවනාවේදී ඊළඟට මේ කරපු සූත්‍ර මේකකුත් ඇති. මොකද එහෙම මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් බෑ. මම ඔයගේ සූත්‍රයක් ගත්තොත් මට දේශන 15ක් 20ක් කරන්න ඕනේ. ඒක කරන්න. ඒ නිසා ඊරිමානන්ද පිළිබඳ බණක් තියෙනවා කැමති නම් අහන්න. එහෙම නැත්නම් මේ දවස්වල හේෂාන්ලා ගෙදරදී බොට්ලස්ගමේ කරන එකේදී ඊරිමානන්ද පටන් අරගත්තා. හැබැයි ඔය කියන තැනට එන්න තව දැන් මේ අනිච්ච සංඥාව පටන් අරගත්තේ. ඉතින් ඒක නිසා මේක ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ චූල රාහුලෝ ආද සූත්‍රයේ සූත්‍ර ගොඩකම තියෙනවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා තුන්වෙනි පාරජිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒව පිළිබඳව දැනට මේ කරපු බණපටි නම් ගොඩාක් තියෙනවා. ඒක එකක් අහන එක තමයි හොඳම වැඩේ නැත්තම් ඒ වගේ අර පියවර 16කින් අනේක පැයක විනාඩි දෙකකින් තුනෙන් කිව්වට එච්චර ලොකු ගැම්මකට ගැඹුරකට යන්න බැරි නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා දැනට ඒ වගේ දේශනා වෙලා ප්‍රකාශ වෙලා තැටිගත වෙලා තියෙන මේ බණ ටිකක් හොයාගෙන ඒක මම හිතන්නේ දැන් හත් අට පොලක කියවිලා තිනවා. හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ඒක තමයි හොඳම වැඩි විවේකීව කරගන්න අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින භාවනාවේදී ආනාපාන සතිය අටවරක් කරන විටදී දම් පැහැයට සහ අඳුරු සුදු පැහැය අඩු වැඩි වෙන වලාකුල් දිස් වුණා. තුන්වරක් පිටුපසින් විදුලියක් වැනි සංඥාවක් වැඩි. පැහැපත් සුදු පැහැයක් පෙනී නොපෙනී ගියා. පාටවල් නොපෙනී යන විටද ආනාපාන සතියට සිත යොමු කරන විටදී සැනින් නැවතත් වර්ණ දිස් වුණා. සිත විසිරෙන විට විසිරෙන බවත් මම මෙතන සිටින බවත් මෙනෙහි කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාව ආනාපාන භාවනාවට වැඩි වෙලා යොමුවන්නේ නැත. මට භාවනා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ආනාපාන සතිය නැතිනොට සතිය තියෙනවා මේ ආලෝකයක්, මේ විසිරිච්ච හිතක්, මේ මට ආනාපානට යන්නේ නැහැ කියන වගේ දැනීමක් මේ ආකාරයෙන් සතිය වැඩිවීමක් වෙනවා නම් ඒකට සතුටු වෙන්න ඕනේ. ඒකෙන් මම කියනවා සුද්ධ වශයෙන්ම ආනාපානෙන් පයම ගත කරනවා කියන එක නෙවෙයි මෙතන අදහස. අර මේ පණින හිත අල්ලලා බඳින්න කනුවකට තමයි ආනාපානෙ ගන්නෙ. ඉතින් නිසා පුළුවන් තරම් බලන්න සතියට සති කියන දෘෂ්ටි කෝණයෙන් බලලා මේ ප්‍රශ්න වර්ණා ගන්න. සතියේ වැඩිවීමක් Tamange හිත අකීකරණම් අකීකරු බව හරි කමන්නේ දැනගන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක අගේ කරලා දිගට කරගෙන යන්න ඒක මේ ආනාපාන සතිය හරහාම විය යුතු නැහැ. සතිය වැඩෙනවනම් නිසිනින්ද වැඩෙන්න දෙන එක තමයි හොඳම වැඩේ. ලිඛිත ප්‍රශ්න එපමණයි. අපිට තව විනාඩි 10ක 10ට වැඩක් පොඩි කාලයක් වගේ ඉතුරුලා තියෙනවා. කාට හරි අවශ්‍ය නම් මේ සභාගත කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා. මයික් එක අවශ්‍ය නම් කවුරු හරි අත උසලා සංඥාවක් කරන්න. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කිනවර භාවනා වැඩසටහනකට සහභාගී වෙලා ඒකෙදි අන්තිම දවස වෙනකොට මම හිතියේ මට මේ මගේ හුස්ම රැල්ලම එක්තරා තැනකදී මගේ ශරීරය හුස්ම රැල්ලෙන්ම ශරීරය නැති වෙලා යනවා ඒකෙදි මට හැබැයි එතන සත්‍ය පුද්ගලයෙක් කියලා ඉන්න බවකුත් තේරෙනවා. ඒ එහෙම නැත්තර දෙවීමකුත් නැහැ. එකම දේ තිබුණේ මගේ ශරීරය ගිලිහිලා යනවා. ඒ කියන්නේ මට මේ මේ අල්ලගන්න එකක් නැතිකම. ඒකෙදි මට එළියවුණු වාඩි වෙලා ඉන්න බැරි වුණා. ඇඟ වැක්කිරෙන ස්වභාවයක් එනවා. ඊට පස්සේ මං සක්මන් කරන්න පටන් ගත්තාම සක්මන් කරගන්න බෑ මේ පොළොවයි මායි අතර තියෙන සම්බන්ධය නිකන් වැක්කිරෙන ස්වභාවයක් ඊට පස්සේ මං ගිහින් ඇඳට ගිහින් තදින් ඉඳාගත්තා ඒත් ඇරුන්නේ කොහොම හරි මට නිින්ද ගිහිලා පහවදා එළි වෙනකොට මට තේරුණා ඒ ස්වභාවය නැති වෙලයි කියලා. ඊට පස්සේ මට ඒ ඒ වැඩසටහන අවසන් වෙනකන්වත් මේකේ මේ ඒ දොරටුව පහු කරගන්න මට බැරි වුණා. ඉඳ ගන්න හැම වාරකෙදීම මට ඒ අමාරුතාවය ආව නිසා. ඒක අපහසුතාවයක් නෙවෙයි නමුත් ඒකට මෝන දී ගන්න මට ඒ වෙනකොට ශක්තියක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා භාවනා කරනකොට මගේ ජීවිතේ වැඩිම මම කරන්නේ භාවනා කරන එක පෞද්ගලික ජීවිතයක් මගේ ලෞකික ජීවිතයක් වුණාට මම වැඩිම ඉන්නේ ආධ්‍යාත්මික ලෝකේ ඒ පින මට ලැබිලා තියෙනවා ගෙදර ගියාම මට මේකටම මේකටම මූණ දෙන්න සිද්ධ වුණා ඊට පස්සේ මම ආනාපාන සතිය කරන එක නැවතුවා මට ඒකට මූණ දී ගන්න බෑ ඒ මේ එළමිනියන් ගොතාගෙන වාඩි වෙලා ටිකක් වෙලා යනකොට මම ආපහු අර දොරටුව ළඟටම යන නිසා ඒක හිතාමතා යනව නෙවෙයි මං අද මට ඒ සිද්ධ වෙන්නේ නැහැ කියන සිතින් යන්නේ. නමුත් ආපහු ඒකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. පස්සේ මං ආස්වාස් ප්‍රස්වාස මෙනෙහි කරන එක නවත්තලා මං ආස්වාස ප්‍රස්වාස කියලා හිතෙන් හිතන්නේ නැහැ. හුස්ම රැල්ල දිහා බලන් ඉඳීමයි කරන්නේ. මට බොහොම පහසුවෙන් මේ හුස්ම ඉහළ පහළ යනවා බලන් ඉන්න පුළුවන්. මේ ඊට පස්සේ මං ආස්වාද ප්‍රස්වාස නවත්තලා මං අනිත්‍ය මෙනෙහි කරා මේ ශරීරය අනිත්‍යයි මේක මෙහෙම නැති වෙලා යනවා කියලා ශාරීරික ස්වභාවය මොකද මගේ ශාරීරිය පිළිබඳව මට මේ ගැටලු එන නිසා ඊට පස්සේ ඒ ගැටි නැතිලා ගියා ආය ආස්වාද ප්‍රසආස කරනකොට හරි තද අඳුරක් අඳුරු ලෝකයක් ඒ අඳුරු ලෝක මගේ මේ ඒක වේදනාවකුත් නෙවෙයි නමුත් ඇඟ ඔක්කොම රිදෙනවා දැන් ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රසවාස මෙහෙ කරනකොට ටික වෙලාවක් ගියාම ආස්වාස ප්‍රසවාසක් හොයාගන්න බෑ මගේ ඇඟ මේ මේ ශරීරේ නිකන් රෙද්දෙනවා නිකන් මට ඒක මේ මේ හරි වදයක් වගේ. නමුත් කැක්කුමක් එන්නේ ඇස් දෙක ඇරියහම මම බොහොම පහසුවේ කිසි රෝගයක් නැතුව ඉන්නවා කිසිම වේදනාවක් කොතනකවත් නැහැ. නමුත් භාවනාවට වාඩි වුණාම හරි හිර වෙලා වගේ රෙද්දෙනවා. ඒක දැන් මේ මේ වැඩසටහනට ඇවිල්ලා මට දවස් දෙකක් තිබුණා. මට මේ තිත්තටම වුණ දෙන්න එන නිසා මං ඉඳගෙන භාවනා කරන ගොඩාක් මග ඇරියා මට ඒක මට තිත්තයි ඊට පස්සේ මං කර වැඩේ මේ මේ ඇතුළේ ඉන්න නිසා මට මේ දේ වෙනවද කියලා මං එළිය බැලුවාම හරියට ඉර පායලා තියෙන හිරු එළියට මං හරි ආසයි මට දවසේ ඕනෙම දවස් 12ට උනත් හිරු එළිය වාඩිලා භාවනා කරන්න පුළුවන් මට කිසිම රස්නයක් දැනෙන්නේ මං හිරු දෙවියන්ට පින් දීලා උඩ මේ සක්මන් මල වලට කියලා සක්මන් කරා වැඩියෙන් සක්මන් කළා සක්මන් කරාම මට ඒ ගති නැති වෙලා ගියා. ඒ කියන්නේ මගේ ශරීරය අර අමාරු රෙදින ගති නැති වෙලා ගියා. ඊට පස්සේ ඊයේ ඊයේ හවසේ ඉඳලා මේ මම ඒ ආපු දවසේ නම් මම හරි විදිහකට එරවිනියන් ගොතාගෙන පාඩියුන්නේ නැහැ. අරකටම මට මූණ දින්න සිද්ධ වෙච්ච නිසා. නමුත් ඊයේ හවස ඊ උදේ දවසේම මම සක්මන් කරපු නිසා ඊයේ හවස මට ඒ ගතිය නැති වෙලා දැන් වාඩි වුණාම ආස්වාද ප්‍රස්වාස නැහැ. හුස්මක් දැනෙන්නේම නැහැ. මම මෙතන කියලා යම් යම් එක එක ආකාරයෙන් මම මේ මේ මොහොත කියන තැනට මම ගන්නවා. එතකොට මට වෙනද නම් චුට්ටක් වෙලා ගියාම හුස්ම හොඳින් දැනෙනවා. එහෙම හුස්මක් දැනෙන්නේ නැහැ. මොකුත්ම නැහැ. ඔහේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ශාරීරියක් සියුම්ව තියෙනවා දැනෙනවා. කිසි බරක් හැලුවක් මොකුත් නැහැ. ඔළුවට මොකුත් බරක් නැහැ. ඔහොම ඉන්න පුළුවන්. ඒක හරි මේ භාවනාවේදී ප්‍රීතියක් නැහැ. ඇත්ත කැරියාම හරි සතුටුයි පුදුම ප්‍රීති සහගතයි. නමුත් හරි නිහතමානී ප්‍රීතියක් ඒක කාටවත් කියා ගන්න වචන වලින් කියන්න බැරි ප්‍රීතියක්. මම ඒක අත්විඳින්න ආසයි. මේ වෙනකොට මම ඒ වගේ තත්ත්වයක ඉන්නේ. මට හිතෙනවා මම මෙච්චර කාලයක් ඔබ වහන්සේගෙන් ගොඩාක් කාලයක් ඉඳන් මම බණ අහනවා CD දාලා ගෙදර තිබාන අහනවා මගේ ජීවිතේ එක්තරා තැනකදී වැටුණා මට ධම්මජීව ස්වාමීන් වහන්සේ තමයි මගේ මාර්ගෝපදේශක ආනන්ද වහන්සේ වෙන්නේ කියන තැන ඒක කොහොම මට ආවද දන්නේ එකක් තමයි ස්වාමීන් වහන්සේ මම දකින්න දෙදී මේ මේ ගමනට හරි ස්වාධීනත්වයක් ඕනේ කියන එක නියමාකාර උපදෙස් ඕනේ කියන එක හොඳ කල්යාණ මිත්‍රෙක් අවංකවම නිවන කරා යන්න උදව් කරන කෙනෙක් ඕනේ කියන එක ඒක මට ලැබිලා තියෙනවා මට එකම තව අවශ්‍යතාවයක් තියෙනවා විශ්වයේ මට ලැබේවා නිදහස මේකට සාධීන නිදහසක් ඕනේ කියලා මම විශ්වාස කරනවා කාගේ හරි බලපෑමක් ආවොත් මේක මෙහෙම මෙතන කරන්න කියලා තදින් කරුවොත් කරන්න බෑ මේක ස්වාධීනව පියවරෙන් පියවර තිරකොට ලදන අත්දැකීමට මූණ දීලා යන ගමනක් කියලා බොහන්සේ කියන එකට අදහස් මට උපදේශයක් ලැබෙනවා නම් බොහොම පිං. විවේකයේ තමයි අපිට අවසානයේ තියෙන පටන් ගන්නකොට එහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න ඕන නම් මේ ලෝකේ නිවනක් ඕනේ නැහැ. මේ ලෝකේ කියලා කියන්නේ දඬු අඬුවක්. මේකට හිර වෙන්නයි අපිට ආසාව තියෙන්නේ. ඉතින් ඇවිල්ලා ඒකට ඇති වෙන්න හිර කරනවා. ඉතින් ඒකෙන් නිදහස් වෙන්න නම් ඔය කයෙන් නිදහස් වීම අපිව භාවනාදී හම්බෙන දෙයට හිත හුරු කරන්න ඕනේ. ඒකන් අපි මේ සමාජයේ තියෙන පද්ධතිය සම්මුතිය හරහා මේකට යන්න තියෙනවා. සම්මුතියට ගිය ගමන් නිදහසක් එතනම තියෙනවා. සම්මුතිය කියන විදිහට ටික ඔක්කොම කෙරුවට පස්සේ 100 100ක් නිදහස් තියෙනවා. සම්මුතියට විරුද්ධ වීම හරහායි අපි මේ මේ හරස්වරස් කරගෙන තියෙන්නේ. ඒක නිසා අපි කොච්චරක් දුරට සම්මුතියට හැඩ ගැහෙන්න පුළුවන්ද කියන එක තමයි බාලදක්ෂ ව්‍යාපාරයෙන් උගන්වන්නේ. ඒක තමයි භික්ෂු භික්ෂුණී කියන එකෙත් උගන්වන්නේ සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතියට පුළුවන් තරම් හැඩ ගැහිලා එතකොට ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. සම්මුතියට විරුද්ධ වෙන තාක්කල් සම්මුතිය කවදාකවත් අපිට නිදහසක් දෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම ලංකාව වගේ පුරුෂ ප්‍රධාන පරිසරයක තියෙන එක ස්ත්‍රියවකට ওই නිදහස සඳහා සටන් කරන්න ගත්තොත් ඉතින් ආවුසාවට වෙනවා කියන එක කියන්නේ. ඉන්සාව නිදහස තියෙන්නේ බාහිර බලපෑම් වල නෙවෙයි තමන්ගේ හිතේ. තමන්ගේ හිත ප්‍රතික්‍රියා කරන තාක්කල්. මොන දෙයකට හෝ ප්‍රතික්‍රියා කරන තාක්කල් කවදාකවත් ඉන්නේ නැහැ. ප්‍රතික්‍රියා නොකරන හිත unassuming non reaction එතනම විවේකී. ඒ නිසා විවේකයෙන් පටන් ගන්න නිවන් යනවා කියන එක තන්න එපා. විවේකී කියන කියන්නේ නිවන කියන දෙකම එකක්. ඉතින් දැන් ඉන්නේ තද වෙලා. ඔය සාමාන්‍යයෙන් කියන්නේ හිරයක් ගන්නවයි කියලා. ඉර ගන්නවා කියලා කියන්නේ මොකක්ද? වඳිනවා. වඳිනවා කියන්නේ ඒකම තමයි. මේ ලෝකේ හිරයක් ගත්තේ නැත්නම් තිර වෙලාදී. අපි ඇවිල්ලා තියෙන හිරයක් හරහා. බැඳිලා හරහා ඇවිල්ලා තියෙන. ඒ නිසා ඕක කඩන්න බෑ. අපි එහා පැත්තට ගිහිල්ලා මිසක්. ගියාට පස්සේ කඩන්න දෙයක්වත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන මේ සම්මුතියට අනුව වැඩ කරන්න 100ට 200ක් හැකියාව අපිට තියෙනවා. සම්මුති වැඩ කරපු ගමන් සම්මුති අපිට නිදහසක් දෙනවා. අනේ මේක හරි කී කරු කීන් දෙයක් ගන්න ඕන දෙයක් කරපන් කියන. විරුද්ධව ගියා නේද? ආයෙ මොකොත් නෑ හැමදාම ගැටුමෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක සම්බා ඒක සඳහා තමයි ලැබී ඇති පරිසරයට අනුව අවශ්‍ය මේ සම්මුතිය ඉඳලා කටයුතු කරන ගතිය මම දන්නේ මට මං විතර ඒකට දක්ෂ එකෙක්වත් මේ ලෝකෙ මම දැකලා නැහැ තාම. ඕනේ තැනක මං ගිහිලා දාපු ගමන් මම බලන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒකට හැඩ ගහන්න වෙන මම කිසිම නීතියක් ගෙනියන්නේ නැහැ. බුරුම යනකොට මට මට තේරුම් කරගත්තා මට මස් මාළු කන්න වෙනවා. මට බුරුම් භාෂාවේ වැඩ කරන්න වෙනවා. පිම්බීම හැකිලිම කරන්න වෙනවා. මං කවදාත් කරලත් නැහැ මස් මාළු කන්න කැමතිත් නැහැ බුරුම දන්නෙත් නැහැ. ඉතින් නිවන තියෙන්නේ එතන නම් චීනට යන්නේ කනේ මට තියෙන්නේ වෙන මොනව කරන්නේ. කීලකට හිටගනි ඉඳගනි හිටගනි ඉඳගනි හිටගනි ඉතින් සිටින් ඉඳින් කර කර ඉන්න එකයි තියෙන්නේ. ඉතින් මට තේරුම් අරගත්තා පුරු මාස 18ක් මං කෑවනේ පරිප්පුව. හැමදාම එළවනවා කමටහන් සුද්ධ කරනට එළවනවා මම. ඒ කියන්නේ ඒගොල්ලන්ට පේන්නේ තියෙන මම හිතුව කාර්යයක් කියලා මං හිතුව අර කිසිම භාවනාවක් නොකරන වියට්නාම් ආමරු කෙනෙක් ඇවිල්ලා කිව්වා මම බැලුවා ඔයාගේ වැඩ පිළිවෙල ඇත්තටම හරියට භාවනා කරන මොකද ඔයාගේ sannivedanaye ප්‍රශ්නයක් තියෙනවා මොනම දෙයකට තිරු දෙනවා ඉන්න මේ මේ උසාවියේ පෙරකදෝරු අපි වෙන ඉදිරිපත් කළ උසාවි භාෂාවෙන් කතා කරන්නේ අහන්නේ ඔය කතා කරුවම ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ওই සම්මතයට විරුද්ධව යෑම හරි හොඳ ව්‍යාපාරයක්. ෂෝක් ජොබ් එක. ඒක නිසා කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් සම්මතයට විරුද්ධ වෙන්නේ නැත්නම් ඒක මැට්ටා. විශ්වවිද්‍යාලෙන් පාස් වෙලා අවුරුදු 7කට පස්සේ විරුද්ධ වෙන එක අමු මැට්ටා. we are not a communist at 20s you are a fool if you are still at still a communist at 40s you are bloody fool ඉතින් ලේ රත් වෙන වයසක් තියෙන ඒ රයිති අරක දියව මේක දියව කියලා ඉතින් රණ්ඩු කරන කාලයක් තියෙනවා අන්තිමට ඉතින් 40 පෙන්නට පස්සේ තවත් ඒව කරනවා නම් ඊ මොලේ අමාරුවක් තමයි. ඊට පස්සේ බලන්න ඕනේ තියෙන සම්මුතියත් එක්ක වැඩ කරන ගමන් තමයි විවේකී හොයන්නේ අනේකයි තියෙන්නේ. 100 100ක් අපිට විවේකේ දෙන්නෙත් නැහැ 100 100ක් අපිට ඔය කියන තදේ හම්බ වෙන්නෙත් නැහැ. ওই දෙක බැලන්ස් කිරීමට එක වචනය අවශ්‍ය කරන්නේ කියන ප්‍රතික්‍රියා කිරීම කියන එක අල්ලගන්න. මොනවා හරි දෙයකට තමයි ප්‍රතික්‍රියා කරපුව ගමන් action every action has a reaction කියලා අයිසෙක් නිව්ටන් කියපු න්‍යාය මේ මෑතක් වෙනකන් වැඩ ගත්තා. තාමත් වැඩ ගන්නවා. අපි මොන හරි කරපු ගමන් ඒක ආපස්සට ගන්නවා. මේකම තමයි බුදුහාමර කර්මేశා කර්මඵලය කියලා කියන නිසා මොනම දෙයකටත් විරුද්ධ වෙන්න එපා. Taman මෙහි තියෙන නීති පද්ධතිය පිළිපිලිගත්තා නම් මේ නීති පද්ධතිය අනුව වැඩ කරන්නේ නැත්නම් මෙතන යන්න. මෙතන ඉඳගෙන නීති පද්ධතිය වෙනස් කරන්න හදනවා මට සම්පූර්ණ විවේකය ඕනයි කියලා කිව්වොත් ඉතින් දලිපිය තියයි බෙල්ලට. ඒ නිසා හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ප්‍රතික්‍රියාව තියෙන තාකල් නිකන් ඇහැට වැලි වැටුණා වගේ දූවිලි පාරක කටුවත්තක් අතගෙන ගියා වගේ හූ රගන දූවිලි දාගෙන අවශ්‍යගෙන යනවා. ඒ නිසා අපිට විචාර කර කර ඉන්න වෙලාවක් නැහැ ජීවිතේ බොහොම පටුයි. ඒ කාලය තුළ තමපිට ප්‍රයෝජන ගන්න සම්මුතිය අපේ පැවිදි වුණාට පස්සේ ඔක බරපතල ප්‍රශ්නයක් භික්ෂුන් වහන්සේලාට බුදුහාමතුරු වත් පිළිවෙත් කියලා දීලා තියෙනවා. මොකද එනට වත් කරන්න ගියාම වත හිල් වෙනවා. ඉතින් කියන අපි ප්‍රයෝජන ඕවා කරන්නේ අපිට විවේක ඕන. ඉතින් ලොකු සාංචිත කරන්නේ වත හීල් කරගන්න එපා. ඒ බුදුහාමුදුරන්ට කරන්න වැඩක්. ඒකේ අර්ථය හොයන්න යන්නත් එපා. ඉතින් කරපන්. ලොකු සාන්තියක් හම්බ වෙනවා. ඒක මේ සාමාන්‍ය බුද්ධිය අරහා ලැබෙන දෙයක්. ඒක නිසා මෙතන තියෙන කය මේ කයේ ප්‍රകൃතිය දකින්නකොට කය ආතාරින්න බයයි. ඒ නිසා සද්ධාති ඉන්දිය ධර්ම දියුණු කරන කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා වාඩි වෙන්න ඕනේ මේ කාය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව අතහැරලා. එතකොට මේක වෙනකොට සතුටක් එනවා. ආදී යන් දන් ඔන්න තොවිලේ හරි යකා ගියා. මේකේ මේ තොවිලේ නටලා යකා තියාගන්න හදනවා. වෙන්නේ නැහැ. එනිසා එක්ක මතයට වැඩ කරන්න. එහෙම නැත්නම් භාවනාවට ඉඩ දෙන්න. මේ දෙක අතර හොරස්පරයක් තියෙන තනි වචනේ මම පාවිච්චි කරන්නේ මේ ප්‍රතික්‍රියා කිරීමක් ගැඹුරෙන් තියෙනවා ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ අල්ල ගන්න මොකද මම ප්‍රතික්‍රියා කරන්න කියලා ප්‍රතික්‍රියා කරහා අනිවාර්යයෙන්ම තමන් අතපය තුවාල කර ගන්නවා ගැටුම් ඇති කර ගන්නවා කවුරුත් ඕනේ නැහැ ඒකට හිතෙන්ම හදා ගන්න ඒ නිල්ල බින්න කාලේ හිටියා මේ ඒ කෙනාට සෙනගේ භාවනා කරන්න බෑ ඉඳගත්ත ගමන් ඔක්කොම මයිදියා බලලා ඉන්නවා කියලා එයාට පේනවා තරුණ කෙනෙක් ඉතින් කොටින් මාත්‍රික ප්‍රශ්නයක් නැහැ මේකට තියෙන එක භාවනා ශාලාව ඕකේ එළියේ බතලෙකට දිහා බලලා භාවනා කරන්නයි කිව්වා ඈත දිහා බලලා. ඉතින් භාවනා කරනකොට මෙයාට හිතිලා තියෙනවා ඉන්න පුළුවන් විවේකයි. ඊට පස්සේ කොටින් වාදිකවල එහෙනම් දැන් භාවනා ශාලාව දිහා බලන්න භාවනා කරන්නයි කිව්වා. අතන ඉඳගෙන භාවනා ශාලාව දිහා බලාගෙන. ඒකලා ටික ටික ටික ටික භාවනා ශාලාව ළඟට ඇවිල්ලා එළිපැත්තේ ඉඳගෙන එළිය දිහා භාවනා කරන්න කියලා දොර වහලා. ඊට පස්සේ දොර ඇරලා බලන්න එක දවසක් ඔක්කොම කරලා දොරාරියලු බයෙන් බයෙන් කවුරු හරි බලන්නේ නැති කියලා මට එක එකක් සාලාවේ නැතිලු. එදා හවස කොටින් මාතර කියන තියෙනවා මම එළියේ හිටගෙන හිටියේ දැන් ඔක්කොමලා මං කරන දේවල් බලාගෙන ඉන්නවා ඇති කියලා. මම එමීට ඇවිල්ලා ශාලාව ඇතුළට එන්නම් කියලා බලනකොට කට්ටි භාවනා කරලා ගිහිල්ලා. ශාලාව හිස්. මෙයා එළියේ ඉඳගෙන තාම කල්පනා කරනවා. ඉතින් ඒ වගේ තව එක මනසෙක් එක්ක ඇවිල්ලා කියලා තියෙනවා. එයා මේ භාවනා කරන්න ආවට පස්සේ මధుරෝ මధుරෝ කනවා. හරි ආසල එළිය භාවනා කරනවා. ඉතින් මధుරේ කනකොට ඉතින් මෙහෙම එක තට්ටු කරන එක විහිනවා. ඒතර භාවනාව කැඩෙනවා. ඉතින් ඒ වුණත් ආසයිලු ඊට පස්සේ කොටින් හතර කිවර පස්සේ කියලා තියෙනවා ඇතුළෙත් මధుරෝ එළියෙත් මధుරෝ. මේක බලක් කන්න බැදල් ගහලා තිබුණේ නැහැ ඒ ඊට පස්සේ දැන් මధుරෝ එයි කියලා බලාගෙන භාවනා කරන්නයි කියලා එක දවසක් එහෙම භාවනා කරනකොට දැන් මధుරේ කැයිල වහලා දැන් මේ විදින්න හදනවාට. දැන් මේක විදින්නෙත් නැතිලු ඔහෙ ඉන්නවා. ඉතින් බලාගෙන ඉඳලා කමක් නැහැ කියලා ඇස්ති කරලා බලනකොට සමනලෙක්. ඊට පස්සේ හිතලා තියෙනවා සමනලෙක් ඇවිල්ලා ඇඟේ වහන්න තරමට කොච්චර වෙලා විවේක වෙලා තියෙන්න ඕනද මේ කයක්. ඒකට ලොකු සතුටක් ඇති වුණාලු මේ සමනලෙක්. එතකොට යත් එක්ක ආපු යාළුවා කන්ද දිගේ එල්ලවගෙන යනවලු අතංගුවක් අල්ලගෙන ලස්සන සමනලු අල්ලන්නේ. ජර්මන් කාරයෙක්. එතකොටම තරහක් ආවලු යකෝ මේ ලස්සන සමනලුවට කැලේ ඉන්න දෙ නැතුව මගෙත් එක්කම ආපු යාළුවා සමනලුව ඔල්ලන්න හදනයි කියලා. එතකොට තරහක් ආවයි කියලා මේ මනස වැඩ කරන හැටි. අපිට ගැටෙන්න ඕනේ නම් රූප ධර්ම ඕනේ නැහැ. කාමයේ ඕනෙත් නැහැ. රූප සංඥාව ඇති. ඉතින් අපි රූප සංඥා කාටද ආරූඪ කරලා හිතනවා මේ යකා තමයි මගේ වැඩවලට බාධා කරන්නේ. අසවල නැත්තම් කරන්න පුළුවන් කියලා. නිසා කොයි තුත්තු කුඩිය ගියා සංඥාව අපිත් එක්ක යනවා. ඒ නිසා ප්‍රතික්‍රියා නොකිරීම හරහා මේ හිතේ මායාව තේරුම් ගත්තට පස්සේ අනේ අපි මේ සැකයට පුච්චන පුච්චන පෙට්‍රෝල් ප්‍රමාණය සැකේ නිසා අද අපි විඳින විඳවිල්ලක් මම හැම වෙලාවෙම දෙන නිදර්ශනය තමයි අද තියෙනවනම් යම්තාක් විවාහලියා පදිංචි කිරීම ඊට වැඩි දික්කසාද ඉල්ලීම් ඔය සියලු දික්කසාද ඇති වෙලා තියෙන සැකේ වැරදි නැතුව නෙවෙයි. ඒ නිසා අපිට අද විවාහය කියන එක විහිළුවක් වඩටපත් වෙලා තියෙනවා. විවාහ වෙන ප්‍රමාණයට වැඩි දික්කසා දෙල්ලී. බන්නේ ඉතිසල්ල අනේ අම්මේ ප්‍රේමී. මණිකට මාල දෝනේ මණිකට සාරි දෝන ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නන්ට තමයි බඳින්නේ. බැන්දට පස්සේ අනේ අම්මේ මේක මේ ගෑනිත් එක්ක නම් කොහොමඩක්වත් මේක කරන්න බෑ කියලා ඉතින් දික්කසාද වෙනවා. කිසිම ඇති ඇතුළත ගණ්ඩ හර පද්ධතියක් නැහැ. තියෙන සැකේ. ඉතින් මේ සැකය මේ විචිකිච්ඡාව උද්දම් භාගිය සංයෝජන ධර්මය. රූප රාග අරූප රාග මාන උද්දච්ච. උද්දච්චේ මේක මේ විචිකිච්ඡාව උද්දච්චය මුන්න විදියෙන්වත් අරින්න බෑ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපිට මෙවුවා ලෝකේ හැදලා කරන්න බෑ. ඕකට හිත හුරු කරගත්තොත් ඕකේ තියෙන හිතේ හැප්පිල්ලක් හිත උරු කරගන්න යමකට ප්‍රතික්‍රියා නොකර සිටීම. මේක ලස්සන වචනයක් බුදුහාම පාවිච්චි කරන අවිරුද්ධ ප්‍රතිපදා. අපන්නක ප්‍රතිපදා, සාමීචි ප්‍රතිපදා, අරණ ප්‍රතිපදා. මේ ධර්මයේ දන්නවනම් ඒ මනුස්සයා ගිය තැනක ප්‍රතිස්ථාව ලබනවා. මේ ධර්මයේ දන්නේ නැත්නම් උඩ පැන පැන පැන පැන ගිහිල්ලා පහත්ම තැන තමයි වැටෙන්නේ. ඒ නිසා අපි මේ ගුණ ධර්ම අර තපෝ ගුණ කියලා කියනවා. මේ කරන භාවනා ක්‍රම අතරමැද එවැනි පිරිස ආශ්‍රය කරලා ඒව වෙනවා දැනගෙන මේ හිත අපිට දෙන මේ දරුණු වදේ මනෝපුබ්බංගමයි මනෝසෙත්මයි මනෝමයයි කියලා හිතන විකාරයක් කියලා හිතාගෙන බාහිර කිසිම කෙනෙක්ට අපිට බාධා කරන්න ඕන කමක් නැහැ මිසට වැඩ තියෙනවා. අපි හිතන්නේ මේ ඔක්කොම අපි දිහා බලන අපිට බාධා කරන එක ඒගොල්ලන්ගේ ප්‍රධාන විනෝදාංශ කියලා. නෑ මේ මිනිසුන්ගේ වැඩ තියෙන්නේ අපි මේ හිතියෙන් හදාන යන්නේ. ඒකෙන් නිදහස් වෙච්ච දවසේ ඔය කාංකා විතරන විසුද්ධිය විශේෂ විශේෂයෙන් ඉතින් තමයි ගැළවෙන්නේ ඊට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කල මේ ලෝකේ ඇතුවත් බෑ අපිට නැතුවත් බෑ. ඒක නිසා ඒක බුදු කෙලේශයක් බව සංඥාවක් බව තේරුම් අරගත්ත දවසේ අපි මේ වාඩි වෙලා තියෙන තමන්ගේ වලිග උටමයි ඒකයි රිදෙන්නේ. පොඩ්ඩක් නැගිටලා වලිගසල වාඩි වෙන්න එතකොට සැප දැනෙනවා. වලිග උට වාඩි වෙච්චාම රිදෙනවා. වෙන කාගවත් වලිගයක් උට නෙවෙයි වාඩිලා තියෙන තමන්ගේ වලිග උට. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක නිසා මේ කෙලෙස් වලට උපක්‍රමශයක් නැතුව බාර දෙන්න බෑ. මට උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමයේ ක්‍රමයට යනකොට විවේකයේ හම්බුනාට පස්සේ නිවන් ඕනේ නැහැ. විවේකය නිවනයි කියන දෙකම එකයි කියලා හිතාගෙන මේ තියෙන එකේ විවේකය හොයාගන්න දෘෂ්ටි කෝණේ යෝනිසමනස කාර්ය ලොකු වෙනසකුත් ඕනේ. ඒකට කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා. විප්ලවීය කල්පනාවක් ඕනේ අපිට. මේ විප්ලවීය කල්පනා නම් ලෝකේ කල්පනාට ටිකක් වෙනස් තමයි. නමුත් ඒක ගහපා දෙන්න යන්න එපා ලෝකෙට. තමන්ගේ විවේකයේ පිණිස තියාගන්න. හොඳයි අපි විනාඩි 10ක් විතර වගේ වැඩිපුරත් අරගෙන තියෙනවා. අපි මෙතෙන් පටන් විනාඩි 45ක් පමණ කාලයක් බලාපොරොත්තු වෙමු සක්මන් භාවනාවට. නැවත අපි තුනට මෙතන රැස් වෙනවා. විශේෂයෙන්ම මේ පිරිමියට අවශ්‍ය නැ උදාහරණ කියලා භාවනා කරන්න පුළුවන්. තුනට රැස් වෙනවා අපි සාමූහික භාවනාවකට. ඊට පස්සේ අපි නැවත පහට රැස් වෙනවා. අවශ්‍ය ධර්ම දේශනාවට. ඒ මතක් කිරීම සමගම අපි ධර්ම සාකච්ඡා මේ සැසිවාරෙ මෙතන සමාප්ත කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.